අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාව යොදාගත්තේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා ඒ සඳහා කවුරුත් tempත් වෙනු අපි මනිකාගෙන් ඉල්ලා හිටමු කරුණාවෙන් යුක්තව ප්‍රශ්න සභාගත කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේගේ සත්‍යවලදී මෙම ප්‍රශ්නේ අධිහරිනු බැවින් එරට පරියන්කේ පටන් ගැනීමේදී අන ආනාපානෙ නැති පිටිකි පැමිණි. පැමිණි ඒ වගේ උපේක්ෂාවෙන් බලා සිටිමි. විනාඩි 5කින් පමණ මම නිදි බලාකුලකට ගමන් කරන්නාත්තේ දැනුනි. සතිනා වීර්ය උපයෝගී කරගෙන නිදි බලාකුල තුලට අවදි වී සිටිමි. මේ මෙහිදී කෙළුවේ මස් පිටු ලිහිල් වෙමින් පොන්ද හා ගෙඩේ දිගට නැමෙනු දැනේ. එවිට අනුනාගත හැකි සංඥා කැණේ. අනුනාගත නැති සංඥා පැමිණේ. විහිදී සතිය දිගටම පවත්වා හැකි පවසා ගැනීමෙන් අනිත්‍ය කෙලෙස් කැපීමක් සිදු වේද. මේ දිනපතා පවත්වා ගැනීමට වහන්සේගෙන් උපදෙස් පතමි. පිරුවන් සරණයි. ඔව් ඒක ජල පළවෙනි වාක්‍යයේ කියලා තුන ඉඳගත්තාම ආනපනේ නෑ. අ නමුත් ආනපනේ තිබිලා නැති වුණාට නැත්නම් පටන් ගන්න තැනදී මානපාන නැතුව හිතේට තියෙන කියන එක ලියලා තියෙන ලියමනේ විස්තර නෑ. යම් විදියකට පටන් ගන්නකොටම හිතේ තියෙනවා නම් ඒක හොඳ ස්ටාර්ට් එකක් නෙමෙයි. අපි ඉඳ ගන්නකොට හොඳට එක පහසු වෙලාවක අවුලුච්ච මනසට තියෙන වෙලාවක හිතේ තියෙන වෙලාවක ඉඳගත්තට ඒක වාකලට සාර්ථක වෙන බාට පෙරනිමිත්ත. එනිසා වාඩි වෙන්න උපරන්නේ කල්ලා නාමාරම්මණයක් එහෙම නැත්නම් අරූප ආරම්මණයක් කරගෙන වාඩුණා කියලා කියන්නේ බේස්මන්ට් එක හරිනේ ෆවුන්ඩේෂන් එක හරිනේ ඊට පස්සේ ඔක්කොම නිකන් ආශ මාර්ගය හදුවා වගේ වෙනවා ඊට පස්සේ ඒක සම්පූර්ණ මයින්ඩ් ගේම් එකක් එහෙම නැත්නම් හිතවිලි ධාරාවක් විතරක් වෙන්නේ මේ වෙනදී ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කියලා මොන විදියෙන්වත් වෙරිෆයි කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ පළවෙනි වාක්‍ය විස්තර කරනවා නම් මේ ආශ්‍රත් ප්‍රසවාසයේ තිබිලා ගෙවිලා විතෙන්නවා නම් අපිට මේක සතියේ ඵලයක් කියලා කියන්න පුළුවන්. නැත්නම් බණ ගන්නකොටම හිතවිලිෙන් පටන් ගත්තා නම් කරුණාකර සැකකරනද මේක නිකන් මානසික මායාවක් වෙන්නේ කියලා. ඔය කියන වලාකුල කියන එකත් ඔය කියන නිදි වලාකුල කියන එකත් ඒකට මොනවත් නැහැ කියන එකත් හීනයක්ද නැද්ද කියලා කියන්න බෑ. ඒක නිසා කැමැතිද ඒ පළවෙනි වාක්‍යය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ඒකෙන් තමයි මේක කමතහන් වාතාවක් තියෙන්නේ. ඒක ඒක විස්තර කරන්න බැරි නම් ආසි චිත්තානින්න බෑ කියලා බුදුහාමුදුරු කියලා කියනවා. චිත්තානින්න කැන්වස් එකක්. කැන්වස් එක උඩ ඔය තෙල් සායම් වලින් ගාලි දිය ගායම් වලින් අනේ දුර කැන්වස් එක නේද මොකද? මේකේ කියනවා මම කැන්වස් එක නැතුව පටන් ගත්ත ලස්සන තිරසාන් චිත්‍රයක් අඳුවා. ඒකේ මෙයා හිටියා, කොල්ලෙක් හිටියා, කෙල්ලෙක් හිටියා, මම ගහක් තිබ්බ සින්දුවක් කිව්වා. ඉතින් ඒක උඩ දැක්කම මේක මේ මනෝ විකාරයක් කියලා. ඉතින් ඒක නිසා මේ කමඨාන් සුද්ධ කරන්නේ වාර්තාවක් ලියනකොට ඒ පළවෙනිම කියලා කියලා කියනවා මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න. ඒක පටන් අරගත්තට පස්සේ ඉක්මනට ඒක ගෙවෙන්න පුළුවන්. ඒක බොහොම හොඳ වැඩක්. නමුත් ඒ ගෙවුනහට ඒක බොහොම වැදගත් විදියට වාර්තාව පැසු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ පටන් ගන්නව වාර්තාව මනෝමය පැත්තකින් ඒක ඉතර මේ සාර්ථක භාවනාවක් කියන්නේ. හරියට ඒක කියලා කියනවනේ. කොහොමද? ඔව්. පරයන්ක පටන් ගැනීමේදීම ආනාපානෙ නිවි අත. ওই තුනේ වෙලා තියෙන්නේ තිබිලා නැති වෙච්ච ස්වරූපයක්ද එහෙම නැත්නම් මේ හිතවිලිම පටන් ගන්නද කියලා. තුනින්දි තියෙනවා නම් <clears throat> තමන්ගේ ආනාපානයේ විතර කොච්චර කියනවද ඒ විතර අනුව ඉදිරියට සැකයක් එන්නේ. මම පටන් ගත්තේ මෙතන මෙදිලා ඉස්සරහට නම් ගමන් කරන්න කියලා. ඒ අයි කියවන්නේ කිතා වාක්‍යත් එක දිගට. ආනාපානයේ තුනින්දි ඇත. ඉතිවිලි පැමිණේ. ඒ වගේම උපේක්ෂාවෙන් බලා සිටිමි. විනාඩි 15කින් පමණ මට නිදි වලාකුළකට ගමන් කරනසේ දැනේ. සතිය හා වීර්ය ප්‍රයෝගී කර ගනිමින් නිදි වලාකුළ තුළට අවදි වී සිටිනවා. ඔව් මෙන්න මේ ක්‍රියාවලිය තුළ ඒ කියන්නේ ආනපනේසුම පටන් අරගත්තා. හිතවිලියාව නිදි වලාකුළාව ඒකතොට යනකොට අර ගේමින් පවතින ආනාපානයේ වලිගේ නැත්නම් විසිපස්සේ මේ අඳින කැන්වස් එක පිළිබඳ අවබෝධය තියෙන තාක්කල් සැකයක් නැහැ. ඒක ගැන සඳහන් නොකර ගියාට නම් කමක් නැහැ. හැබැයි නැවත නැවත ආනාපානිය දකින්න පුළුවන් ගතිය හෝ ඒක දැකීමෙන් සැකදුරු වෙනවා කියන ගතිය නැතුව කොච්චර ඉදිරියට ගියත් ඒ ගමනේ ආමග ගමක මාර්ගයේ පැහැදිලි නැතිකම වෙනවා. හොඳයි ඒක තවදුරටත් කියන්න. ඔව් කියමු අපි. දැන් අපි බලාපොරොත්තු වෙන අවධියේ සිටින්නේ විතර නිරුවේ මාස්තිතු ඉහිලි වෙමින් පොන්දසා බෙල්ල ඉදිරියට නැමෙනු බැරි. එවිට අන්නාගත හැකි සංඥා හඳුනාගත නැහැ. නැති සංඥා පැමිණේ. නැගත නැහැ. නැතිද ඇතිද? නැතිද ඇතිද? හඳුනාගත නැති. නැති නැති. නැති නැති කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. හඳුනාගත නැති. නැතිද නැතිද? හඳුනාගත හැකි. සංඥා පැමිණේ. අඳුනගත හැකි සංඥා පැමිණේ. විහිදී සතිය දිගටම පවත්වා ගැනීමෙන් අන්තිය කෙලෙස් කැපීමක් සිදු වේද. මේ දිගටම පවත්වා ගැනීමට පොහොසේ උපදෙස් ලබනවා. ඒකදී මේ Tamanter ගෙවේ පවතින ආනාපානේ හෝ ඒකේ නැති භාවයේ කියන ඒ කන්ටිනියුටි එක. ඉබතයි තේමාවේ තමයි ඔය ප්‍රශ්න ඇති වෙන සැකයට හේතු වෙලා තියෙන්නේ. මොන්නම අනුසී නෙවෙයි අපි හිතමු මේ නිවරණ නැති බව හෝ Tamanter සාහිතික වෙන්න නම් හැම වෙලාවෙම බලන්න තමන් පටන් ගත්ත මූල කර්මස්ථානට සාපේක්ෂව. මේක වෙලා තියෙන්නේ ඒක පළවෙනි වාක්‍යය සඳහන් කරලා තියෙන හැබැයි ඉදිරියට කිසිම තැනක සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ අනුශේඛිත ස්වරදීනේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන වංචනික ධර්ම පිළිබඳව බරපතලකම් පිළිබඳ නොදැනුවත්වම භාවනාවක් වෙලා තියෙනවා. ඒකේ බරපතලකම නොදැනුවත්වම රචනයක් වෙලා තියෙනවා. ඒෂා මතක තියාගන්න මේ කැප්ටන් කුල්ල වැඩ දෙවෙන් තියෙන දැඩි පිය වැඩ වගේ. ඒ නිසා මේ කොතනකවත් සැකයකට ඉඩක් නැති වෙන විදිහට සති ධාරාව හොඳට තියෙනවා නම් ඒක චෙක් වෙන්නේ නැත්නම් ඒක වෙරිෆයි වෙන්නේ නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය වෙන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳව නැත්නම් තේමාව සම්බන්ධව තියෙන තේමාවට තියෙන සම්බන්ධතාවය මතයි. මේක ඊට පස්සේ සඳහන් කරන්නේ නැහැ අනපාරයි. ඒ ඉතින් එකට එකට පැන පැන පැන පැන යනවා. එතකොට ඔය වගේ සැකමක් වෙනවා. සැකේ නම් සාධාරණයි නම් සැකේට උත්තරේ හොයන්න නම් තමන් මුලින් පටන් ගත්ත ආනාපාන සාපේක්ෂව යම් තැනකදී තමන්ට සැකනතු භාවනාව යනවා නම් ආනාපාන නැතුණ ප්‍රශ්නේ නැහැ. සැක තියෙනවනේ අනුශේ පිළිබඳ සැක වෙන්න පුළුවන්. නැත්නම් ඉදිරියට දෙයක් කියලා සැක වෙන්න පුළුවන්. ඒ සමතද විපස්සනාද කියන සැක වෙන්න පුළුවන්. ඉස්සරහට පස්සේ යන්න ඔයගේ සැක ටිකක් කොහොමද යෝගාවචරයේ හිතේ තියෙන්නේ. ඒකට හැම වෙලාවෙම බලන්න තමයි අර පටන් ගත්ත තැන ඉඳලා එතෙන්ට එනකන් ආනපාන කියන කනෙක්ෂන් එක. ඒක කියනවා මල් මාලයක් හදනකොට මල් මාලේ ඇතුලේ තියෙන නූල තමයි මේ මල් මල් දරන්නේ. ඒක පේන්න නැහැ. ඉතින් එන මල අමුණනවා සංඥායකට අමුණනවා නිදි වලාකුලයකට අමුණනවා, නිදිව සාමුණනවා, ආහනපානිය අමුණනවා. ඒ කොයි එකම නත් ඇතුළතින් සති ධාරාව තියෙනවා. ආන්නේ ඒක පිළිබඳව චෙක් කරගන්න තියෙන ක්‍රමෙන් තමයි මූල කර්මස්ථාන කියන සම්බන්ධතාවය. ඉතින් අනුශය ගැන ඔච්චර කලබල වෙන්න එපා මොකද අනුශය කවදාකවත් පෙනිලා මම ආවයි කියන්නේ ඒක හරිම වංචනිකයි හරිම ෂටයි හරිම චප්පුත් මේ මායාකාරී කවදාකවත් අල්ලන්න බෑ. අනුසය අල්ලන්න හදන්නේ මේ අන්තේ මායාවක් නිසා. ඒ නිසා තමයි කරන්නේ සත්‍ය පාත්ත. සත්‍ය පාත්තනකට අනුසයට පලාතට ඉන්න බෑ. ධර්මයෙන් විලාන තිරේ පිටපස්සෙන් තමයි ක්‍රියාකාරකම් කරන්නේ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ ට්‍රාන්ස්පරන්සි තියාගන්න. විනිවිද පේන ගතිය. විනිවිද පේන ගතිය වෙන මනුෂ්‍යයෙක්. සැකේ ආවන, බය ආවන, අනිශ්චිතතාවය ආවන ඉතින් ඒ කියන්නේ අනුසය උන්ටම හොල්මන් කරනවා. ඒ විලාරකට මේ සැකේ දුරු වෙන්න, බය දුරු වෙන්න, අනිශ්චිතතාවය දුරු වෙන්න ආයෙත් මුලට ගිහිල්ලා හෝ ආනාපානට සම්බන්ධතාවය හොයලා හෝ පිම්බීම හැකිලිම බලනවා ඒකේ සම්බන්ධතාවය හොයලා. සැකේ දුරු කරනකොට මේකේ තියෙන අර විනිවිද පේන ගතිය අනුසයට කලින් බෑ. දැන් ස්වාමීන් වහන්සේ මානසික භාවනා විදිහ ඇතිවන නිදිමත මත්කුල ගතියක් නිබ්බිදාවක් පහළදීනේ ලක්ෂණයක් අතර ඇති ලක්ෂණ කියා කෙටේ හඳුනාගත හැකිද මෙම නිදිමත ගතිය සක්මන් මැදදී පැතිරේ එවිට මා විමලකේ යයි හංගෙන නිසා විවේක ගන්නට හිත පහළ වේ මේ කෙටේ විග්‍රහ කරගත හැකිද අවදාගේ පහදා දෙමින් ගෞරවයෙන් ඉලා සිටිමි මහත් තේරුම් ගන්න ඔය තමයි සක්මන් කරන බවේ සක්මන් කරන නිදා අපුවාම මම ඉඳගෙන නෙවෙයි මම සක්මන් කරමින් ඉන්න බව දන්නවනම් ඒක කෙලෙස් බර ගතියක් නෙවෙයි කියලා හිතා ගන්න. ඒකකට නිදිමතක් නෙවෙයි හිත දීන වෙන්න හදන ගතිය. එච්චරම ආස වම දක්න විතර නැති වුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනම් නිදිමතක් වෙන්නේ නැහැ. පරියන්කේදී අර ඉස්සර කියපු ප්‍රශ්නේදී මේකේ පරියන්කේදී ඒ වගේ එනවනම් ආනාපානෙ නොපෙන්නයි කියලා කියන්නේ ඒකමක් නෑ. ඉඳගෙන ඉන්න බව දන්නවනම් මම ඇවිදිනවා නෙවෙයි හිතගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා ඒ දැනීම තුල විනිවිද භාවයට ඉඳ තියෙනවා සතිය අඛණ්ඩ භාවයට ඉඳ තියෙනවා ඒ නිසා ඒ නිදිමත එහෙම නැත්නම් ඔය අනුශේ ධර්ම හොයන්න ඕන වැඩවලදී Taman බලන පුංචි අරමුණ වෙන සක්මනේදී වම දකුණ පරියන්කේදී අනපය නැති ඉන්න පුළුවන් නමුත් ඉරියව්ව කියන එකේ ලොකු අරමුණක් තියෙනවා ලොකු රාමුව අන්න ඒක ගන්න දඩමීමට ඒක ඒක දිහා බලන්න. මම දැන් ඉඳගෙන ඉන්නේ. අනබයි ලොකුන්වත්. ඒක තමයි හිටිමින් ඉන්නේ. මම දක්වන්න නැතුණක් කියලා ඒකම තමයි අර මේ නැවත ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගැතිය ඉන්න පටන් අර ගන්නවා. එතකොට සැකයකට ඉදෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපි මේක කෙලෙසයිත නින්දක්ද නැත්නම් කෙලෙස් සහිත හිත හැඟවි ගැනීමත් කියලා පරීක්ෂා කරන්න තියෙන එක ක්‍රමයක් තමයි ඒක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසාන දිනවලදී මේ දෙවිස්සේ වුණා. එනම් ආනාපානිය බලමින් භාවනාව ආරම්භ කළ විට කිසිවිලි ආපු ආනාපානිය ඉක්මනින් ගෙවී නොපෙනී ආවත් ආනාපානිය ඉක්මනින් ගෙවී නොපෙනී යන බව කිසිවිලි නොපැමිණෙන හුස්ම දිගටම බලමින් සිටියොත් හුස්ම සියුම් වෙවි බොහෝ වෙලා පවතින අතර මෙකෙනී යාමට වැඩි වේලාවක් ගතවන බවක් තියෙනවා. සිතිවිලි එළවට සිදුවන්නේ එක සිතිවිල්ලක් ඇනික. ගිය විට හුස්ම කලින්ට වඩා කලින් වඩා සිතියුම් බව දැනේ. ටික වේලාවකින් තම සිතිවිල්ලක් ඇනි ගිය පසු හුස්ම තවත් ටිකක් තින්ගී ඇත. මෙසේ දෙමින් පැවති අවසානයේ හුස්ම හොඳටම ගෙවි සිත විතර වී ඇති බවක් ඇති. මෙසේ නිය හැකිද? එය නිවැරදිද? නැතිදයි පහදා දෙන්න නම් මැනවි. සිතිවිලි නොපැමිණියේ මේක හුස්ම වඩා ඉක්මනින් තියුම් වනු ඇතැයි අදහසක් මා තුළ තිබීම නිසා මේ ගැන සැක ඇති වේ. අවසාන වාක්‍යය කියවෙන්නේ කියුනේ නැහැ. මෙසේ දෙමින් පැවති අවසානයේ හුස්ම හොඳටම ගෙවි සිත නිසලදී ඇති බව වැටහි. මෙසේ විය හැකිද? එය නිවැරදිද? නැතිනම් නැත්නම් පහදා දෙන්න. නම් මැරෙන්නේ. සිතිවිලි නොපැමිණි නොපැමිණියේ මොනක්මයි නොපැමිණියේ විත හුස්ම වඩා ඉක්මනින් සියුම් වනු ඇතැයි අදහසක් මා තුළ තිබීම නිසා මේ ගැන සැක ඇති වේ. ඒ අන්තිම වාක්‍යය කියවට වගේ රචනාවක්ම කියවනවා. නෑ මම අන්තිම වාක්‍යය කියවිලා මොකද කියන්නේ? ඔය අපිට මේ වාර්තාගත වීම සඳහා නැවත කියනවා නම් හිතවිලි මගාරවල ආනපනෙම දිගට බලාගෙන ඉන්නවනම් හිතවිලි පැත්තකට වෙලා ආනපනෙ ගිහින් බොහොම සීම පේනවා. තාත් එක යෝගාවචරයට ඒ choice එක නැහැ. මාට හිතවිලි ඇවිල්ලා මේක කඩලා දානවා. ඒ නිසා පළවෙනි ලිපියේ තියෙන විදිහට ආනපනෙ සීම් වෙනකොටම හිතවිලි එනවා බලාකුළු වෙනවා. එතකොට යාට හිතවිලි හරහා ආනාපානය බැලීමේ ඔය කියන කොන්ෆිඩන්ස් එක තිබිලා නැහැ. ඒකවල හිතනවා හිතවිලි එනවා ඒකට ආනපනෙ නැති වෙනවා. නැත්නම් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට අනිත් එක්ස්ට්‍රීම් එකට යන්න පුළුවන්. ඔය කොච්චර හිකිලියාවක් කොච්චර බලාපොරොත්තුවක් කොච්චර නිදිමතාවක් අනපන තියෙනවා කියන්නේ. ඒකත් එක එක්ස්ට්‍රීම් එකක්. ඒ නිසා අපිට මේ වෙන්නේ කොහොමද කියලා බලපාන එකම සාධකය තමයි හිතේ ප්‍රනීත භාවය, හිතේ චිවුම් භාවය. උද්දට චිවුම් නම් ඔන්න කරදර තිබ්බත් අනපන දාන්න පුළුවන්. අනපන ඒකට එන්නේට ඉර බහිනවා, හඳ බහිනවා වගේ ගෙවෙනවා පේනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒකෝට යාට වාසි දෙකක් තියෙන එකක් ගොඩක් දේවල් තමයි හිත අවුල් වෙලක් නැහැ. හිත අර ආනාපානේ සංවේදනාව සංඥාව සිවුම් උනත් ඒ මට්ටමට හිත සිවුම් නම් යෝගාවචරයට දෙකම අතවාදී හිතේ. යෝගාවචරයේ හිත එච්චර සිවුම් වෙලා නැත්තම් හිත විලලින් බහලා. එයාට දන්නේත් නැහැ එතකොට පිටිපස්සේ ආනාපාන කියනවා කියලා. ඒක හිතවිලි අස්තෙන් ගිහලා ආනාපාන බැලීමේ දක්ෂකමක් නැහැ. ඒක උදේ සැකයක් තමයි තුනේ. ඒකට හේතුව ඒ අවස්ථාවේ යෝගාචරයේ හිත සිුම් වෙලාමදී. ඒක යෝගාචරයේ තැන්ක ලකුණක් නෙමෙයි. එකලස් එක සතිය එකලස් මදි වුණොත් සිුම් වෙනවා අඩු. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට වෙන්නේ ඊට ප්‍රණීත භාවය වැඩි වෙනවා. සිුම් භාවය වැඩි වෙනවා. එතකොට යාට වාසි දෙකක් හම් වෙනවා. ඊට වඩා සිුම් ආනපන බලන්නත් පුළුවන් වෙනවා. අනම්මනම් අවුල්ස්සේ ආනපන හිත යදීමේ මානසිකාරය ඇඩ්වර්ටින් කැපැසිටි ඒකට යොමු කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. මේ විදිහට අර හිතේ තාම ප්‍රනීත පිහියක නිකන් දැල්ල වගේ උපමට්ටම වගේ දෙයක්. ඒක එතන එතන හදලා ගන්න ඕන. ඒක නිසා අපිට කියන්න බෑ හිතවිලි අස්සෙන් අපිට ඕන වෙලාවක හිතවිලි මානපණ බලන්න ඕන බලන්න බලිය එක එක එකක් බෑ. වෙනවනම් හොඳයි. ඒ ඒ choice එක අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ ඒකට අපිට අතවාසිය හම් වෙන්නේ ඔළුව අවුල් කරගන්න තෝ පුළුවන්තර සිං එකේල තියෙනවා නම් ওই වාසි දෙකම හම් වෙනවා. ඔච්චර අවුල් පාස තිබ්බත් Taman ගන්නට යොදන්න පුළුවන්. දෙක ඒ අරමුණ තමාම සිව් මට්ටමට යනකම් අතාරින්නේ නැහැ. අරකනේ නැතුණයි කියන්නේ ආ දන්නවා සැඟවි ගැනීමක් වෙන්නේ කියලා. ඒ ආනාපානීය මත ඒ එන දැනීම නිසා එයාට හිතිලියටත් ඒ වගේමයි නින්දටත් ඒ වගේමයි කියලා පස්සේ තමයි වැටෙන්නේ. ප්‍රධාන දැනීම ගොඩක් කරලා හම්බෙන්නේ ආනාපාන සාපේක්ෂව. ඒ නිසා පුරුම් භාෂාවෙන් කියනවා ගම පාර කෙලවර ගම කියලා. පාර කියන්නේ ආනාපාන පේනතක්. ආනාපාන පේනතක් ගියාට පස්සේ කෙලවර ඔබට ඕන දේ හම්බෙන්නේ. අතරමඟ හිතිවිල්ලකට වේදනාවකට සද්දයකට ගියා නම් ඒක යෝගාචරමනාවට නෙවෙයි නේද? ඒක මංජබදල් තමයි. ඒක සැකේ නම. සැකේ දුරම් කරන්න තියෙන්නේ පුළුවන් තරම් බලන්න ආයශරයක් ආනපන තියාගෙන ඒක දිගින් යන්න බලන්න පාර ඉවරච්චාම ගම හම්බ වෙනවා. අතරමැද පාරකට ගිය ගමන් අපිට ඒක දිගේ නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් අලුතෙන් වැඩ පටන් ගත්ත නිසා හොඳම වැඩ තමයි ආයෙත් රැකකට දාගන්න අරගෙන යන එක කරන්නේ. ඒක කම්බේ විචිනවගේ වැඩක්. ඉතින් උපසංහස එක පිටියක් එනවා ඒ පිටියට ගියාට පස්සේ ආනාපානය පිටියකට කලින් තිබුණ ආනාපානයට ඇවිත් කියලා ඒක වෙන්නේ ප්‍රෝග්‍රස් එකේදී ප්‍රෝග්‍රස් නැති එකට හිතවිල්ලකට පස්සේ සැකේ આવොත් ආනාපානය ආය ගොරෝසු එන හිතවිල්ල නිසා මගේ හිත පිට ගියා නේද කියලා තැවීමක් සැකයක් ආවොත් ආය එනකොට ආනාපානය ගොරෝසු වෙලා තියෙන්නේ ඒක නිසා ඒක මේ මනසෙම ක්‍රියාවලියක් වතුර තියෙනවා මේක සිවුම් වීමයි වෙන්නේ කියලා විශ්වාසයෙන් බලන කෙනාට සිංහන තමයි. ඉතිවිල්ලක් වෙන චික්කේ මගේ සතිය කරන කියලා පශ්චාත්තාප වෙලා කරනකොට අනපනෙත් ඇවිත්ලා හිතත් ඇවිස්සලා. ඒක මේ යෝගාවචරයේ කළ පුද්ධහතුව කියන එකට කියන පරිචය කියලා. ඒකට කියනවා පාටිහාරීය ඥානය. ওই කවුරු නැතුවත් එයාගේ විශ්වවරයක් වෙනව නැහැ. කොහොමදක්වත් ඔබ යට කරනවා මම කියලා. ඒකට මෙයා කී කරුවා. ඒක ඇත්තම කොන්ෆිඩන්ස් එක. ඒක තමයි අපේ තියෙන ආත්ම විශ්වාසය, පිළිච්ච ගතිය. ඒක නිසා ශ්‍රීලතන් වලට යන කට්ටිය කියනවා යනකොට මෝඩ් එක හරිනම් කොහොම ලේසි දැකගන්න. අනේ කවුරු ෆයිට් එකට ආවත් නෑම දිනනවා කියලා යන්නේ. මෝඩ් එක වැටලා ගියොත් අනික් මසල් පවර් එක තිබුණාට මොන ඉන්ජෙක්ෂන් ගන්න කියත් බෑ. ඒක නිසා අවසානයේ වෙන්නේ Tamanට ඉතුරු වෙන්නේ අරසාවට ඉතුරු වෙන තම කලපුරුද්ද තමයි. ඒ කලපුරුද්ද વિશે හැකි සංඥාවක් තමයි. නෑ නෑ අනේ මෙච්චර කිව්වත් මට හිතේ වෙනවද දෙ? Double negative. ඔයෙන් කිචිවිලි මොනවාවත් මම යනවා. ඒකේ විශ්වාසයකට හිතේ නිකම්ම පැත්තකට වෙලා යනවා. අත යනවා ඒ ලංකාවේ කීලකාර දානයට බලන්න මොකටද කරන්නේ නේද වන්ද වූ ගමන ගියේ ඉවරයි අර කුයිස් වයින් ගලා ඉන්නු ඌ කවුදකද කියන්නේ මැදින් නම් ගියා ඒක මාර්ග නීතියෙන් නෙවෙන්නට ඔගේ ඉවරයි පොලිසාරය තෙලවන්නේ නැහැ වැඩ නැහැ එම් මේ දැම්ම ඔය දකුණ සිංහලම මවට කපුවා ගියා ඒ ඒ වගේ ගැටි ටික යෝගාවචරය නැතුව යෝගාවචරය හොරතල් වෙන්න හදනවා නම් හිතීලා ඉලකට නෑ පෙන්නලා යනවා. එහෙම නැත්නම් මේ සැකයක් කියලා නෑ පෙන්නලා යනවා. නිදිමතක් කියලා නෑ පෙන්නලා. ඒකට තියෙනවා නෑ එන්නේ ගිටි ගහුවා වගේ. ඔය සීල අබ්‍රෝධන යනවා කියලා ගියාම එන්නේ ගිටි ගහුවා වගේ. ඒකට ඒ අදිෂ්ඨාන ශක්තිය කියලා කියන්නේ. දැන් බුදුජානහන්සේ <clears throat> බුදු ඉස්සල්ලා ඒ මාර්ය ඇවිල්ලා ඔක්කොම අභියෝග කරලා ඒ කිව්වෝ ඒ පොළොඹට හිමි නෑ. ඔය පොළොවේ පය. එතකොට බුදුරණාහි ඉන්න දේවතා මණ්ඩල මොකෙක්වත් නැහැ. ඔක්කොම පැනලා කිව්වා. සචේතනික කිසි දෙයක් ළඟ නැහැ. බුදුරණාහි අන්තිමට මේ හිත් පිට නැති මහයි කනකට මහ පොළොව දන්නවා. නම් මේකට කොච්චර ලීලන් දීලා කියලා. කියලා මේකට ඇස්ටිස්මස් ලීලන් දීලා කියන එක මහා පොළොව හෙල්ලුම් කරා. මහා පොළොව හෙල්ලුම් කරාට මාරයනගල හිටිය ඇතෙක් උඩ ඌ හිතුව සුනාමියක් කියලා. ඌ දිව්වා. ඒ මාරයන උඩට කට්ටිය දිව්වා. ඒකේ ස්පර්ශ මුද්‍රාවේ තියෙන්නේ කිසිම හිප්පිට ඇති කෙනෙකුට මේ හිත අඳුරන්න බෑ. අපි ওই තර්ක හිත තුච්චයි, ආහාරයි, නීචයි, පචයි. ඒකේ ගත්ත පහර විශ්වාස කරන්න. උගින්ම තමයි වැඩ ගන්න ඕනේ. ඒක කන්ෆිඩන්ස් එක කරගන්න එන ගෙඩියක් වගේ. නෑ මම කොච්චර ලොකද? දෙහිතිවි වරේ මම ඊගාවට යනවා. නිදිමත වරේ මම ඒක හැපෙත්තෙන් බයි. මට තක වරේ මම යහපැත්තෙන් බයි. මොකටද දෙන්නේ? ඉතින් එහෙම හිතෙන්න ගියාට පස්සේ සැකයකට පාව දෙනවා කියනවනම් නින්දකට පාව දෙනවා කියනවනම් හිතවිලකට පාව දෙනවා කියනවනම් ගේමට කැතයි. එච්චරයි කියන්නේ. ගේමට කැතයි. මෙතෙන්ද ගිය මිනිහා මෙච්චර දිනාගෙන ගියාට පස්සේ මේ මේ මේ අඳහැරයකට උෂ්මකට බය එහෙනම් අපේ හිතේ එහෙම අපේ හිතේ යනකොට ආතපත නැතුව යනවා. මොනම අංගීමක්වත් තියනවාද බුදුහාමුදුරු පිට කරයි ධර්මයේ පිට වේ සංඥා පිට වේ පින් පිට වේ ඔක්කොගෙම වෙන හිත වැටෙනවා. ඉතින්සකේ දවන මොනවක්වත් කරන්න බෑ. බොහෝ විශ්වාසය ගනි. ඉතින් අපේ දුරුසාදී ඉන්න කාලේ කියනවා මහබෝසතාණන් වහන්සේ කොච්චර භාවනා කරලා කරලා කරලා ඉස්සෙස්ම ඇසිස්මස්සේ දන් දීලා විශ්වාසයක් ඇති වුණාද කියනවනම් අන්තිමට මහපොළොව හොල්ලන්න තරම් අධිෂ්ඨාන ශක්තියක්. මේ පණ ඇති කිසි කෙනෙක් ගැන විශ්වාස කරන්න බෑ කොහොමඩක්වත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මාර ළඟට එනකොට බඩියක් කොමනවා කියලා. බඩ බුරුල් වෙන පටන් ගන්නවා. ඩාඩිය දාන. ඔළුව කරකවනවා හෙල්ලෙනවා. ඒක ඒවට බෑ ඒක. හිත පිට කියලා කිසිම සම්බන්ධ බලාපොරොත්තු නැහැ. ළඟට මහ පොළොව ඒක සාක්ෂි කරගන්න. ඒක සාක්ෂි ඒක යටවෙන් කියන්නේ නිසා ලොකු සංස්කෘතියේ ආදාහනය කරලා තියෙන ආදාහනේ අපි භස්මාශය තැන්පත් කරලා කියන්නේ ඒක ලියලා තියෙනවා ත්‍රිවිධ ශාසනය වැඩිම සඳහා අවසාන හුස්මත් හෙළු යෝගාවචරයේ භස්ම මේ තියෙන බව මහ පොළොව දනීවා චිත්තිත්තරේ කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ එතන දරණ බැරිද ඒගොල්ලන්ට මේක තියෙන මගේ කුට්ටිය වඩා ගන්න ත්‍රිවිධ ශාසනය වෙනුවෙන් අවසාන උරුස්මත් හෙළූ යෝගාවචරයේ භස්මේ කියන බව මහ පොළව දනිනවා. එනි හරියට මිනිස්සුන්ට තරහට ලියනකොට. භාවනාවතෙන් ගියාට පස්සේ ඔය හැඟුම් එක්කවත් ඔය නැලවිලිත් එක්කවත් අඤ්ඤම් පඤ්ඤම් බෑ. කම්මෝචි කාරෝ රාජා හෝ මා හෝ ගංගා හෝ. ජා ෆ්‍රොම් ජම්පින් ද ඕල් පොන් ෆ්ලොප්. <laughs> ඔයගොල්ලෝ හිතන තර්ක මානසින් ඕක විසඳන්න පුළුවන් කියලා හිතනවනම් ඒ නැති බුද්ධ ඥානසිකේ විශේෂත්වයක් නැහැ. ඒකත් ඕනේ. ඒකෙන් අතෙන් යන්න ඕනේ. ඉතින් මම දෙන්නේ නිදර්ශනය තමයි පෝල් වෝල්ට් එක කරනකොට පිටිපෙන්නේ පයින්නකොට හිත අන්තිමටම වාසිය උඩට ගන්න වෙනවා හිත විසිකිරීමේ ශක්තියෙන් තමයි මෙතෙන් යනකම් උදව් කරපු හිත විසිකිරීමේ ශක්තිය ජෙටිසන් ඉෆෙක්ට් එකෙන් තමයි අපි පැත්තට දාන්න බාරගෙන යන්නේ. පොල්ලක බදා ගන්න බෑ වෙලා. මෙච්චර උදයන්ට පස උදව් වෙච්ච පොල් එකට මේක සුවඳ ඉරකට ගිහලා තෝකේ ටික තියාගන්න ඕන කියලා පොල් එක බදාගත්තොත් උඩදී. බාරකේ වැදුනොත් ඉවරයි. අපි ඒක නෙමෙයි මේ වෙලාවට උදව් කරපු ගැන හැරෙ හිතනවා, පින් ගැන හිතනවා, මගේ පුළුවන් කාර්කම් හිතනවා. ඒ තේරම අය ෆයිනල් ඒ විනින් වෝල්ට් එකට අවශ්‍යයි. අපි උදව් කරපු සේරම විශ්කරන්නේ. එහෙම බැරි නම් ඒ කිසිම උදව්වක් ඇති වටිනාකමක් නැහැ. ඒ වෙලාවට විශ්කරන්න බැරි නම් මොන දෙයක්වත් අත්නාර නැහැ. ඒක නිසා අපි දෙන්නට ගොඩක් විශ්කලදී අවසාන මේ පරීක්ෂණයේදී මේ සියලු ආසාව ඉගෙන මෙතෙන් දෙනකම් උදකරෝ ධර්ම විකරණ. ඒක හුස්ම ගන්න බැරි වෙන කට්ටිය. බුදුදනන්සේ කියනවා ධම්මෝ විෝ වික්කවේ පහතබ්බ පගේව අදම්මෝ. මහන්නේ මේ ධර්මයක් උඹලට අතාරින්න වෙනව නම් අධර්මය ගැන කොමන කතාවද? කවුද කැමති ඉගෙන ගන්න ධර්මය අතාරින්න? ධර්මයට අනුගමනය. ඉදර ධර්ම ළඟට තටන්න බැරි මේ දකලා. එනිසා එතෙන් ආවට පස්සේ නෑ no nonsense. ඉන්න ගෙඩිය ගියා වගේ අනේකයි තියෙන්නේ. එහෙම කිල්ල කරනවා සබා. ඒක ඉන්නේ ඒක ඉන්න ඕනේ කරලා කරලා කරලා පුරුදු වෙලා. මේ ඇති මේ සංසාරේ කෑවා. තවත් එපා. ඉවර වෙන ගමන යනකොට පරිසරයත් ස්වභාව ධර්මයත් නතු වෙනවා. ඒක නිසා හිතේ විදියට ආනපන සංකප්ප වෙනවා නම් මතක තියාගන්න සංකප්ප වෙනවා කියලා කියන්නේ ආනපන නෙවෙයි. ආනපන සියුම් තැන් දකින හිතේ සියුම් භාවය වැඩි වෙනවා. ඒ එල්ලේ නිසා මේ හිතේ වේදනා සැකසන පැත්තක දාලා කෙලින්ම ගහනවා කියලා ආනවායකම. එතකොට දෙතරුම් කන්න කොට නම් හෙල්ලුම් කන මේක මොනවාක්වත් ඒක කෙලෙස් තියා වෙනකොටවත් ඉන්න බෑ. ඒක නිසා ඒක මේ ඥාන පරිමිතකින් එහා පැත්තට ගිය අදිෂ්ඨාන ශක්තියක් එක මටයි ටිකක් නේ. අපි යන්නේ ඊගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කළ විට මුල මූල කර්මස්ථානයේ ඡේවි ගිය පසු හිත විවේකී ස්ථානයක පවතී. කිසිම දැන් දර්ශනය නොවේ. හිත ලීන වීම ගැන වහන්සේ පැහැදිලි කිරීම සහ භාවනාවේ හිත විවේක වීම වෙනකොට හඳුනාගන්නේ කෙසේද? පැහැදිලි කර දෙලමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. දැන් ප්‍රශ්න හතරම ඒකේ තියෙන්නේ. ඒකට ඕන තරම් කියන්න පුළුවන්. සරල උපදේශ මොක නැවත නැවත කරනකොට ඔතෙන් තමයි යන්නේ. ඒ දේ කරනව වෙනුවට උත්තර බලාපොරොත්තු වෙනවා නම් පොත්වල දැන බලාපොරොත්තු වෙනවා නම් සෙකන්ඩ් හෑන්ඩ් එක. එතන ඔය පාර හරි. ඔය ඇවිල්ලා තියෙන කම කරන්න තියෙන එක ලක්ෂ වාරයක් ඔක් කරා. කරනකොට පැහැදිලි වෙනවා කියන්නේ නිවනයි කියන දෙකම තමයි. පැහැදිලි වෙලා ධර්ම සාකච්ඡාදී පැහැදිලිව පස්සේ නිවන් දකින්න කියන එක නෑ. ඒ තමයි දැනවත් එක්කම අවබෝධය සිද්ධ වෙනවා. ඒක නිසා දැන් පාර හරි කියන්නේ ගන්න ප්‍රශ්න උත්තරයක් වශයෙන් මේක නැවත නැවත කරන්න තියෙන හැකියාව තමයි අපි හදාගන්න ජීවිත රටාව. ඉතින් අපිට ඒක කරගන්න නැතුව අර වගේ ගේම් මේවා කියමු කියලා කියනවා නම් අපි මොන ධාර්මික කියලා හිතන්නේ. මෙච්චර වටිනාකමක් ඇවිල්ලා අපිට අපේ වැඩේ කරගන්න දෙන්නේ නෑ. අරක අරක තියෙනවා මේක තියෙනවා කියලා කියනවා නම් ඒකට උත්තරසනාච මොනක්වත් කියන්නේ නැහැ පෞද්ගලයාට මේ හානි වෙනවනේ ඉතරට නිඳා වෙනවනේ ඒ නිසා කියනවා ජීවන රටාව හදාගන්න මෙතන තමයි තියටස් එක තියෙන්නේ කරලා කරලා කරලා කරලා ඒක එතනදීම Tamangeම ස්වයංභූ ක්‍රමයකට මේ විස්තර කරනවා වෙන මොකුත් නැහැ ඒක රාමියේ නැහැ ද්වේෂ මොහේ කියන මේ කාමාශාව නෙවෙයි කියන්නේ. රූප රාගෙත් නෙවෙයි අරූප රාගෙත් නෙවෙයි මේ දෙක අතරමැද දෙල්ලම. ඉතින් ඒක නැවත නැවත කර බැලීම හරිම එකක් හරිම ජොලි වැඩක්. ෆයින් ටියුනින් එකක් තියෙන්නේ. අන්තිම ෆයින් ටියුනින් එක මේ කර කර කර කර ඉන්නවා. ඒක කරන්න බැරි තරම් භවිෂේමක් ලෝකේ තියෙනවා කියලා කියනවා අන්න ඒකටයි අමනකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මොඩකම කියලා කියන්නේ. ඒව ලොකු කරගන්න එක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒ නිසා ඒක හම්බෙලා තියෙන්නේ අපි මේ පෙර පිනකට නැත්නම් මට මේක පුළුවන් බව පෙන්වන්න දැන් හදාගන්න ජීවන රටාවේ ඒකටම ගිහිල්ලා ඒකටම ටැක් කර කර ඉන්න ඕනේ. ඒක කොයි වෙලාවකරි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානයේ විදීජිය පසු ඇතිවන විස්තර තුළ සිත ශරීරයේ තුළ දැනෙන සංවේදනා දෙස බැලුවොත් නලියන සලනේ වන සම ස්වභාවයෙන් දැනේ ස්වභාවයෙන් දැනේ. මගේ ශරීරයේ මේ හැඩයයි මේගේ අත්පාදී මේ ඉරියව්වෙන්ම පැවති ඇතැයි කලින් සිටේ තිබෙන මතකයේ අමතක කර වර්තමානයේ දැනෙන්නේ මොනවාදයි බැලුම් විට ශරීරයේ හැඩයක් කියා දෙයක් නොකෙනේ. දැනෙන සංඥාවක් වැනි සංඥා මතින් ශරීරයේ මේ හැඩයක් මේ ඉරියව්වෙන් ඇති බවක් නොදැනේ. මම සහ බාහිර අතර සීමාව නැතිවනවා යන්නේ ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් වන්නේ මෙම අවස්ථාවද. කර්මාවෙන් පහදා දෙන්නේ නම් මැනවි. එමෙන්න සක්මනේදී වමනාවෙන් බැලුවොත් වම දකුණ පය වදින බව දන්නේ කලින් ඒ බව දන්නා බව නිසා බව සිටේ. සක්‍ය වශයෙන්ම පය වීම වදින විට දැනෙන්නේ යම් කිසි දැනීමක් සමගයි. සක්මනේදී දීප හිතක් මේ ආකාරයට දැනුණා. මේ නිවැරදිදයි පහදා දුන්න මැනවි. මේක තමයි අත්‍යවශ්‍යම තියෙන්නේ. ආර්ය පරිශ්‍රණය කියන්නේ අපි මෙතෙක්කල් දන්න හැම සංඥාවකම අභියෝග කරනවා. එතකොට සංඥාව මවාපෑම් කියලා නතර කරලා දානවා. මොකද මොනවා මවල පැවැත්වල පිළිගන්නේ නැහැ. ඒතර කියනවා මෙයා අනේක නානා විදි රෝගේ වේතමව මගවරු. ඇයි ඒක තමයි. බහුරූපෝණ රාශියක් වෙන්නේ. මේක කියලා ඒ වචනේ පාවිච්චි කරන නිමිත්ත කියලා මේක කියලා නිමිත්තක් ගත්ත ගමන් අවුල්. නිමිති කරන්නේ වා අනිමිත්ත ගන්න. ඔක හරිය ලේසි අමීබතක්. හැම වෙලේ වෙනස් කරනවා විතරයි. මනුෂ්‍යයර කියනවා මේ මහෝන මැද නාහි තියෙන්න ඕනේ. දීෂේ බොඩි තියෙන්න ඕනේ. අර කැලි මේ කැලි තියෙන්න ඕනේ කියලා මිනිහට ඉතින් ඒක දිය වෙලා යනකොට මතක නැහැ මේ අනී බගෙන් ඇවිල්ලා ඉන්න බව. ඊට පස්සේ අනී බගේ න්‍යෂ්ටිය අනිත් තියෙන වටේ තියෙන ප්ලාස්මේ න්‍යෂ්ටි පිටියකින් එංගලා තියෙනවා කියලා අපිට ඉගෙනනවාට අන්තිමට බලනකොට එහෙම න්‍යෂ්ටි පිටියක් නෑ පොඩි දලක් විතරයි තියෙන්නේ ඒක හරහා ප්ලාස්මේ ඇතුළේ එකයි පිටේ එකයි කනෙක්ට් වෙලා. ඒ වගේ බලනකොට මේ මම කියන එක හතර ලෝකේ තියෙන හතර මහ ධාතුන් එක 100ට 100ක්ම කනෙක්ට් වෙනවා. මම කියලා ගන්න ටික උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මම මේ ඉගෙන මේක මමයා කියලා අරගත්තට පස්සේ මේකෙන් පිටහගේ මම නෙවෙයි කියලා ගන්නවා. අපි ඒකට ලෝකේ කියනවා. එහෙන් බලන්නකොට ආනාපාන දැල්ලි වල මම කියන්නේ පපුවෙන් උඩ කොටස විතරයි කියලා ගත්තට පස්සේ මේ කොටස දැන් මම නෙවෙයි. ඉතින් ආනපානෙන් බලලා නාසිකාග්‍රේ විතරයි ආනපාන කියන කිව්වම මේකත් මගේ නෙවෙයි. එන්නේ එන්නේ එන්නේ දැන් ආනපාන කියලා ඒකත් නැතුණාට පස්සේ ඒකත් නැහැ. ඉතින් ඒකට හීන දාඩි දාන එක සාධාරණයි. ඒවුලනවා කැරකෙනවා ඒ විතර මේ අල්ලගෙන හිටපු මම මේ පිටි පිටි නැති වෙනකොට ඉතින් අන්නම් කෙලින්ම නඩුවක් දාන්න ඕනේ මානවයිකවාදී කම්පිටි. මේ බුදු ජානනාථේ කරන බරපතල අපරාධය. දැන් ගෙදර ගෙනියන්නේ මොකද්ද සෙට් එකට? ගෙනාවු සෙට් එක දාලා යන්නද? ඒක හරි භයානක දෙයක්. ඉතින් ඒ නිසා අපි ඔය අරගෙන තියෙන සංඥාව තහවුරු කරන තමයි අපි මේ බාහිර ලෝකෙත් නිතරම ඉල්ලන්නේ මම ලස්සනද මම හොඳද ඕනම කෙනෙක් අහන්නේ ඒකනේ. මොකද ඇහැට කවදාකවත් ඇහැපෙන්නේ නැත්තම් ඉතින් අපි අනුගෙන් ලැබෙන ප්‍රති ප්‍රතිබිම්බයන්නේ අපි මේ ජීවිතේ. පිළිබිඹු නිදිවට පිළිබිඹු විතරයි අන්තිම ඉතුරු වෙන්නේ. ඉතින් අන්තිමට මේ පිළිබිඹුවත් වෙනස් වෙන සුළුයි අනිත් බබාගේ යහට මට පාවෙනවා කියුවාම ඉතින් ටිකක් අවිලික් තමයි වැඩි. ඒ නිසා ඒකට කියනවා යනකොටම යන්න අනිච්ච සංඥාවේ මේක එහෙම කියලා ගියාට මේක වෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක වේදනාවෙත් අනිච්ච බව තියෙනවා, සංඥාවෙත් අනිච්ච බව තියෙනවා, සංස්කාරවලත් තියෙනවා. ඉස්සල්ලාම පේන්නේ රූපේ තමයි. ඒක එල්ලෙනකොට තමයි ඔක්කොටම ඔය ඔක එක එක එක নানা විදිය මේවා මේ ඇලර්ජික් රියැක්ෂන්ස් එන්නේ. දුම විදියට අඟ මේකට ප්‍රතික්‍රියා කරනවා. අපි හිතන්නේ ඒකට මේ යුතුනේ නිසා, කර්ම රෝධක නිසා, ආහාර නිසා කියලා අපි එකක බාහිර හේතු වෙන අපි කවදාකවත් දන්නේ නැහැ භාවනා නිසා වෙන එකක් කියලා. දන්නවනේ ඒකවල සතුටු වෙන්නේ භාවනා මෙච්චරම ක්‍රියාශක්තියක් තියෙන කන්නේද කියලා. නමුත් වෙනස් වීම ප්‍රශ්නයක් කරගන්න කෙනාට හැම භාවනා දියුණුවක්ම හීනමානයක් ඇති කරනවා බයක් ඇති කරනවා විතරමල්ලක් රැගෙන ඉන්න කෙනෙක් වගේ ඒ නිසා ඉඳින් ඉඳින් දත අධිෂ්ඨාන ශක්තිය එක ගියේ නැත්තම් භාවනා කරන එක පිස්සුවට ගන්න ෂෝට් කට් එකක් වෙනවා උන්පට පිස්සුවට ගන්න පිස්සු හොඳ එකේ ඉන්නේ නිකන් සාමාන්‍ය පිස්සු නෙවෙයි හොඳ එකේ ඒ නිසා දවස් 10 ඉන්නකොට වෙලා නැත්නම් මට එනවා පිටු ආයෙ වටන්න බැරි. ඒක ඔය කට්ටිය වරුවක් කරලා ගෙදර යන්නේ ආයෙ දවසක් කරලා කරලා යනවා දවස් තුනක් විතර කරලා යනවා මොකද දරන්න බෑ මේක මේ වෙනස. ඒ නිසා ඒ අනිත්‍ය සංඥාවට දැන දෙන්න පුළුවන් තරම් ඉස්සෙල්ලා ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ ඇත්තට මෙහා සාධාරණීකරණය කරනවා. ඒක නිසා ඒක කර බැලීම ප්‍රත්‍යක්ෂය අර වෙන කරන්න දෙයක් නැහැ. මේ මේ එන ප්‍රශ්න ඔක්කොගෙම තියෙන්නේ අවිශ්වාසය. අවිශ්වාසයට අපිට දාන්න පුළුවන් විදෙන්න උත්තරයක් සද්ධාව නැහැ. සද්ධාව නැහැ. එහෙම නැත්නම් කුසල ඡන්දේ නැහැ. එන අවිමුඛේ නැහැ. ඉතින් ඒ ඔය අධිගෙන සාමාන්‍ය සද්ධාව නෙවෙයි කතා කරන්නේ. ඕකප්පන සද්ධාව මේ බෑහගෙන Tamangeම අත්දැකීම විශේෂීන සද්ධාව අඳුනිසයි. ඒ ප්‍රශ්න මතුවෙන්නේ මේ සැකේ සාධාරණයි. ඒ ඇතිවෙන සැලෙන බව සාධාරණයි. මොකද අපි මේ අවසාන සැපේ ඉන්නේ. හැබැයි ඒකෙන් කොතනක හරි ගත්තොත් කොන්ෆිඩන්ස් අබමන වෙනවා කාරික මකන්න බෑ. ඒ කාටවත් නැති කරන්න බෑ ඒ නිසා මේක වටින දෙයක් මේ සද්ධාවමත් වටින දෙයක්. ඉතින් හිතන්නේ මේ සද්ධාව ඒ වටින සැකේ තියාගෙන යම් කෙනෙකුට දික්කපතා කාර්යස්ථානෙ වැඩ කරන්න පුළුවන් නම් කොච්චර වීරත්වයක්ද කියලා කොච්චර වඳින්න පුළුවන් වටනකක්ද කියලා. උදටම සැකයි. උදටම වක්කාරලද කියන ඒ වෙලාවට වාඩින වෙලාවට සක්මන් කරනවා. එතකොට මායාවේ කොක්ක අපි අල්ලන්න ගන්න කොක්ක දිගයි. උදේනාසී වදන් කරලා තියෙන ඕක අනුපස්සන කරන ඕකම හරි හරි වැරදි හරි තීන්දුව කරන්න එපා. නැවත නැවත කරන්න කියලා. ඒකට ආයේ වැඩ කරන කට්ටියක් එක්ක ඉන්න ඕනේ. එහෙම නිතර නිතර ඉන්ස්පිරේෂන් එකක් එහෙම නැත්නම් ආත්ම ශක්තියක් පඩා ගන්න ඕනේ. ඒක හිතන්න බුද්ධෝත්පාද කාලයක් නොවේ නම් අපි කොහෙද අපි ඉන්නේ? වෙනතරම් අසරණ දාවි කොහෙද අපිට පදනමක් කියලා. ඒ නිසා බුද්ධෝත්පාද කාලෙක අපි ඉන්නේ අපිට සද්ධාව තියෙනවා. මේ වැඩියට බහින්න තරම් සීල කඩාගන්නෙත් නෑ, චරිත ජීවිතයව කඩාගන්නෙත් නෑ. පුළු පුළුවන් වෙලාවට සත්‍ය පිටව යනවා කිව්වහම වෙන වෙන්න දෙයක් නැහැ. කරු ස්වාමීන් වහන්සේ. පරයන්කේ සිටියේදී ආනාපානයට හිත වැටුණි. මුගින් මෙනෙහිවීම සිදු විය. සෑහෙන වේලාවකට පසු ගුරුතුමෝ ආනාපානයේ සිංහී ගෝ ආනාපානය යයි කිව හැකි ඉරා. මේකක් ඇදලා ලෙසට වැටුණි. හිත ඉතා හොදට ඉර දිගේ සෑම තැනම හිතගෙන යනවා වගේ දැනුනි. සතිය හොදට පැවතුණි. ඉහළට ඉර එන විට ආශාසයේ යයි හැදෙන්නේ. ඒ එක්වරට ඉර දැන්නට වඩා ආලෝක ඉර දැන්නාට වඩා ආලෝකමත් කොටසකට ඇතුල් විය. වරහන් ඇතුලේ ඒ ඉරේම කන්ටිනියස් එකක් ලෙස වාගේ වුණත් ඉතා වේගෙන් ගමන් කළ බවයි වැටහුණේ. හිත එහි එල්ලී ගැනීමට හැදුවේ. නමුත් හරියටම එහි බැලන්ස් කර ගැනීමට අපහසු විය. වරහන් ඇතුලේ යන වේගයකම මා සූදානම් වී නොසිටියා වැනිය. ඉක්මනට නැවත ආනාපානය ආපත් ආපසු ඇතිවේ. පසු කිසිවිලක් ආවේ. ඒ ආවේ එනම් බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදේ නම් අප්‍රමාදේ නම් මේ මෙයම විය යුතුය. එතෙක් කල දැනුණු ආශ්වාසයක් ඒ දුතු මොහොතට වඩා ප්‍රමාදී සාපේක්ෂව සැබෑ වර්තමානය නම් එහි ගත නොහැකි වූ වේගය යයි සිතට දැනුනි. කරුණාකර වහන්සේගෙන් උපදෙසක් පතමි. මේ අපි අර රූපක මාර්ගයෙන් තීරු කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි අපිට සංකීර්ණ සංත එකම ක්‍රමයේ තියෙන රූප කිනවත් ප්‍රත්‍යක්ෂේ රූපක නැහැ. බෙන්චින් වලල්ල උගන්නනකොට ඒ විද්‍යාඥයා ඒක හොයන හොයන මොන විදියෙන්වත් ඒ සමීකරණේ ලියා ගන්න බෑ. ඉතින් මිනිහා ඒකම කල්පනා කරලා නිදා ගන්නකොට මිනිහාට පේනවා රේඛාවක් තියෙනවා. රේඛාවට ෆෝමියුලා කියන්නේ රේඛාව සර්පෙක් කියලා උගේ වලිගය හපා ගන්න කියන. ඉතින් අර රේඛාව නෙවෙයි චක්‍රයක් වෙන්නේ කියලා එහෙමම නැගිටලා බෙන්චින් වලල්ල දින චක්‍රයකට තාම ඒ පචේ තමයි ඇත්ත කියලා පිළිගන්නේ. අරෝ දකව හීනේ. ඉතින් මම දක්ෂය ඕගනික් කෙමිස්ට්‍රි වලට ඉතින් මම පන්තිරේ ගිහිල්ලා උගන්වනවා ටීචින් ඉඳද්දිම. කිහිල්ල වල පැට්ටිකල් ක්ලාස් එකට ගිහිල්ලා අපිට වෙන බෙන්සින් කැනමේ කියලා ඇල්ලතුරු තුවා. මං හිතුවා ඒක ඇතුලේ රවුන්ඩ් රවුන්ඩ් ඇති කියලා. මට සම්පූර්ණ අප්සෙට් ගියා. බෙන්සින් කියලා මෙන්නන්නේ වතුර. ඉතින් මං එහෙම දක්ෂව මැඩම් කියන මං කව මැඩම් මේකේ මේ අර අපි පෙන්නන කල්ලාලන්නේ නෙවුවා. නෑ මේ රූපකේ පෙන්නන අදින රූපේ ඒකෙන් තමයි අපි ඉගෙන ගන්නේ නෝ බෙන්සින් සෝරා දුවේ දියරා. ඒ නිසා ප්‍රත්‍යක්ෂේ සහ අපි නිසින්නේ සංනිවේදනය කරන දේ අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒ ඒක විනිවිදින්ට ටෙලිපතික් සිස්ටම් එක තියෙනවා. Mind to mind connection. ඒක මේ ඉහළම මට්ටමේක තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක ගන්න අපි රූපක මාර්ගයේ, රේඛාවක් මාර්ගයෙන්, ත්‍රිකෝණයක් මාර්ගයෙන්, චතුරස්‍රක් මාර්ගයෙන් එක එක විදිහට මේ කතා කරන අන්තිමට සත්‍ය කාරණා පිටගිල්ල රූපකේ විතරයි ඉතුරු වෙන්නේ. VST කියලා කියන්නේ අන්නේ එකක්. මොනම දෙයක්වත් දන්නේ නැහැ. අකුරු තුනක් එකතු වෙලා. ඉතින් ඌ ඒක ගෙවා ගන්න ඒක රැක ගන්න රැකලා මහන්සිලා මහන්සිලා මැරලා. ඌ දන්නේ VS කියන්නේ bullshit කියලා. ඌ දන්නේ MS කියලා කියන්නේ motion කියලා. ඌ දන්නේ PhD කියන්නේ file deep and high කියන එක දන්නේ නැහැ. ඉතින් MS එකට PhD කොහොමද කියනවා අතිරු අන්තර everything about nothing. ආචාන් වම් කියලා කියන පර්මනන්ට් හෙඩ් ඩැමේජ් කියලා කියනවා PCOD. ඒක ඇතුළට යන්නේ මොකද ඉතරේ පොඩි සංඥාවක් ඉතරට ඕකට ඔච්චර නැතන්නේ. ඒක වෙන්න වෙන්න සංඥාවට යන්න යන්න ප්‍රත්‍යක්ෂයයි. ඊට පස්සේ මුළු ගණිතණියම යන්නේ සංඥාවක් දිගේ. ඒක පාවිච්චි කරලා කරන්නේ මේක සංඥාවක් විතරකට ඔච්චරම නැටන්න ඕනේ. ඒකත් පැත්තක තියලා යන්නේ ඒකම අරක සතිය නැත්නම් ආනපනේ වේකාවක් වගේ වෙනවා. සමහරලාට ග්‍රාෆ් එකක් වගේ පේනවා. සමහරලාට උච්චාවචන ස්පයික්ස් වගේ පේනවා. ඒ ඔක්කොම මේ හිත මමයි මේ දේ කරන්න කියලා අල්ල ගන්න හදනවා. එයා මේ මේකට ප්‍රොජෙක්ට්ස් කෙනක් දානවා. එයා ගෙනල්ල රූපක දානවා. රූපෙක අල්ලපු ගම විඥානේ දිනනවා. අපි රූපකෙ දිගේ යනවා සත්‍යම ගැන. ඒ ඊළඟ ඊළඟ මේ ඉවරයි. නැතියා. නැතියා යෝගාම කුකුල් කුඩුවට පනිනවා. පැනලා කුකුලේ බෙල්ලෙන් අරගෙන දුවනවා. දුවනකොට ගොවියා දැක්කොත් අයිතිකාරය දැක්කොත් එළවෙනකොට එක පාරටම කුකුල අහංගලා දෙල් කොලයක් අතින් අරගෙන දුවන්න පටන් ගන්නවා. ඉතින් මගට යනකොට හති වැටලා හතරක් පාර මේ ගොවිය බණන්නේ දෙල් කොටේලා දුවනවා. ඒ අරමන්ත්‍රයේ ගිහින් බලන්න කෙනෙක් කුකුල් නෙමෙයි මේ වල දෙල් කොලේ ඌ ඌ ගේම අතාරිනවා ගොවියා. නැතිනම් මේ මේ ඉවලයි මේට ඇවිල්ලා දාලා ගිය පොකුල අරගෙන යනවා. ඒව දැන් නැත්තම් මේ ලෝක ජීවත් වෙන්න බෑ. අපි භාවිත කරන සල්ලි කියන්නේ කොච්චර පච්චාද කියලා දන්නවද? දුර්ලභනෝතෝ කියන්නේ මොන තරම් පච්චාද කියලා දන්නවද? අපි ඒකට මිනිමාව අපි භාවිත කරගත්තා. අපි භාවිත කරේ වීදී. ඔක්කොම පැත්තක දාලා දෙය යටින් අස්සම් කරලා තියෙනවා හදිසියක් වුණොත් මේ සදා ඩොලර් 100ක් ගෙයින් කලු පොරොන්දු වෙමි කියලා රජින අස්සම් කරලා තියෙනවා ඔය කොලේ දුන්නාට පස්සේ ටොකියෝ මේ රත්තරන් දෙන්නේ නැහැ ඩොලර් ටිකට තවත් ඔයගේ කොලයක් දෙන්නේ ඉතින් සල්ලි වල ගහලා දෙනවා තොරණ ගත්තාම අම්මෝ පචය අන්තිම ඩොලර් අච්චු ගන්න මිනිහා රජයට වග වෙන්නෙත් නැහැ ඔඩිට් කරන්නෙත් නැහැ කියලා දන්නවා ෆෙඩරල් රිසර්ව් එක කාටවත් වග වෙන්නේ නැහැ. ඒකට ඕනම වෙලාවට බුදු රච්චු ගන්නවා. එඩිට් කරන්නේ නැහැ. ඉතින් බයන මනුස්සය සල්ලි හොයාගත්තට පස්සේ විඳවන විඳවිල්ල ඒකෙන් කොච්චර ටෙන්ෂන් වෙනවද කියලා. ඉතින් ඩොලර් කොලේ දැක්කට පස්සේ දැන් કોઈ මනුස්සයෙක් ඒක බාර ගන්නවා. ඒ තරමටම ලෝකෙම කාලා තියෙනවා. ඊකෙන් හොයන්න ගියාට වෙනවා අන්තිමම විකාරම විකාරයක් තමයි මේ සල්ලි කියන්නේ. අපිට හිතන්න පුළුවන් ද සල්ලි නැති ජීවිතය. අපිට බැලුණාට මට පුළුවන්. එන්න ජොලි ජීවිතේ දින්නේ මේ කැපකාරය පස්සේ. සල්ලි නැති වෙනකොට ඕන දෙයකට දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ රූපක ගණ්ඩ ඒකේ සීමාව දැනගන්න. ඒ එහාට යන්න එපා රූපකේ කියන්නේ රූපකේ නියෝජනය වෙන සත්‍ය නෙවෙයි. සත්‍ය අපි සංවේදනය කිරීමකට ගන්න එකක්. ඒ නිසා ඒක ආවට පස්සේ බලන්න මේ රූපකේ පෙන්න අප වීමල වල්දෙල් කොලේ පෙන්නවා වගේ සත්‍ය මඟයි. ඒක තමයි වංචනික ධර්ම කියන්නේ ඒක තමයි මාන්නේ. විඥාණය කරන් මායය. එයා හරියට අපිට උගන්වන්න හදනවා වගේ එයා මොඩල් එකක් ගෙනත් දෙනවා. එයා කියනවා මේ ආනපන කියන එක මේ ඉහළ පහළ යන සිස්ටම් එකක් වගේ එකක්. නැත්නම් ආනපන කියන දෝලණය වෙන්නේ බත් එක්ක වගේ එකක් කියලා යනික අපිට උගන්වන්නවද? නමුත් මේ හොරාගේ අම්මයි මේ පේනන්නේ. විඥානේ මේ යන්නේ. ඒ නිසා ඒක එතෙන් යනකම් ගෙනිලිවල වෙන හැටි ඉහළ පහළ යන එක මේ අතට ගියා. කවුමෙතර ගුණක් දැනගන්න. මේ වෙනස් වෙන්නේ රූපකේ විතරයි. ප්‍රත්‍යක්ෂය ඇති හැටි ඇති ඇති පිළිබිඹුවක් විතරයි මේක. අපේ මේ භාෂාව තියෙන පිළිඹුවේ විතරයි. ඒ නිසා මේ කොතනකදී හරි පිළිඹුව ඉක්මවලා ඇතුළට යන්න නම් මේකම ලක්ෂ වාරයක් බලන්න. බලන්න බලන්න බලන්න මේ පෙන්වන රූපක කෙලවරක් නැහැ. ඒකට කියනවා ආකාර පඤ්ඤප්ති, සංධාන පඤ්ඤප්ති. සතහන් වල ප්‍රඥප්ති කියනවා. ඒකේ ආකාර ප්‍රඥප්ති කියනවා. මේ මුළු ලෝකෙම තියෙන ගණිතය එහෙම නැත්නම් මේ ඉලක්කම් අකුරු නොසීම සතහන් සහ ආකාර පඤ්ඤප්ති. ආකාර පඤ්ඤප්ති, සත්‍තාන පඤ්ඤප්ති වල හිර වෙනකන් ස්වභාව ලක්ෂණ දකින්න බෑ. ඒ නිසා ආකාරයෙන් කියලා සතහනට කියලා සතහනත් අක්කින විදිහ බුදුන් වේගකටෙන් බලන්න සීළු සතහන් සීළු ආකාර නැතිලා යන. ඒකට හිඳාඩි දාන වෙනුවට හිතා ගන්න මේ సంతානයේ සතහන් වල ඉතිවි දිනුන තමයි මේ ආකාරයක් නැතුව සම්තතියක් වෙන්න ගන්න ගොජයක් වෙන්න පටන් ගන්නවා. ෆ්ලක්ස් එකක් වෙන්න පටන් ගන්නවා. අපිට ඒ වෙලාවේ හිඳාඩි දැම්මට සත්‍යයට කිට්ටු කරන ඒකට විඥානේ බය වෙනවා. බය වෙනකොට අපිත් බය වෙනවා. අපිට වැඩි විඥානය රැකගන්න අර පේන භාවනාව වැත්තක තියලා ගිහිල්ලා වතුට්ටියක් දීලා ඉවිලා රිලැක්ස් කරලා භාවනා කරුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ කියලා ප්‍රශ්නයක්. ප්‍රතිචිලා යකඩේ තලා ගන්නෑ. පොඩ්ඩ නිවෙන්න දෙයක පොකොඩු තම තම තලනවා යකඩ යකඩ යකඩ. ඉතාලියනවා තලනවා. ප්‍රතිචිලා ඕනේ අපේ ආචාරිය තලා. ඒ ප්‍රතිචිලා අතුරත් වෙනවා. මම දැන් මම කිව්වට මේ සංනිවේදනය වෙනවාද කියලා මම සාධාරණ දෙයක් කියනවා. මේ කියන දෙමලේ තේරෙනවා කියලා. මොකද කියන්නේ? තේරෙනවා කියලා හිතෙනවනේ නැත්තම් ලැජ්ජයි. අමාරු. ඒ අමාරුකම ගණන් ගන්න එපා. අපි ඇట్లా ඉන්නේ වගේ ඒ වගේ ආර්ය පරිශ්‍රණයක. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන අතරතුර සමාධි ගත වීම ආරම්භයේදී ගෙන කෙනෙක් කෙනෙක් පහතට නැලි නැලි යටටම යයි. යමට බැලුවත් ඒ පවස්වා ගැනවස්වා ගැනීමට බැරිය. පසු සමාධිගත වේ. ප්‍රශ්න 1. මෙහෙම වෙන්නේ ඇයි? ඔළුව කෙලින් කරගෙන සිටීමට මට අපහසු වන්නේ ඇයි? දකිනායට හිත හිතෙන්නේ මට නිින්දක් වොත් ඇතැයි කියා. මට පිටේ මට සිටේ. නමුත් සිහිය සිහිය සතිය සහ අවධානයේ භාවනාවේ හොඳින් ඇත. පිරුවන් කරනවා. ඔය මේකේ මේ මමයටයි අනිකයට ප්‍රශ්න තියෙනවා සතියට ප්‍රශ්නයක් නැහැ. ඉලියම කියලා බලන්න. සතියට කිසිම ප්‍රශ්නයක් නැහැ. ළඟ ඉන්නේ කරන ප්‍රශ්න තියෙයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මමයට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කාටද අපි ඡන්ද දෙන්නේ? කාටද කාටද කඩුව දෙන්නේ? කාටද කපුව දෙන්නේ? එළියම කියුම ආයිසරයක් ඇතුළත තේමයි. භාවනා කරන අතරතුර සමාධිගත වීම ආරම්භයේදී දෙල්ල කෙලින් කෙලින් හතට දැඩි දැඩි යටතම යයි. යමත දැක්වත් ඒක අවස්වා ගැනීමට බැහැ. ඒක මට මම ඉන්නවා දැන් මට බෑ. ඒක හරි. ඒක ලොකු ලොකු පරාජයක්. හරි. දැන් ඊගා මෙයාට අල්ලපු දෙයක් කරන්න ප්‍රශ්නයක්. මෙහෙම වෙන්නේ ඇයි? ඔළුව කෙලින් කරගෙන සිටීමත් මට අපහසු වන්නේ ඇයි? දකින්න අය දකින්න අය හිතන්නේ මට නිින්දන් ගොස් ඇතයි කියලා. බව මට හිතේ. නමුත් සතිය අවධානය භාවනාවේ හොඳින් ඇත. ප්‍රශ්න දෙන්නේ මේ මමයා සංසන්නේ කොහොමද ළඟ ගෙදර එක්කන සංසන්නේ කොහොමද කියලා මිසක් සතිය සහ අවධානය හොඳට වැඩ. ඒ තියෙද්දි කොච්චර කොලනාස්ති කරනද කොච්චර පෑන්නාස්ති කරනද කොච්චර විලාවනාස්ති කරනද කොච්චරක් අපි මේ මමයාට උත්තර දෙන්නයි අල්ලපු විතර මාසයට උත්තර දෙන්නයි දඟලන කෙරුණා අද තියෙන සුඛෝභෝගීත්වය ඔච්චරයි. අද තියෙන මේ පාරිභෝගිකත්වය මේ මමයා නලවන්නයි අල්ලපු ගෙදර නලවන්නයි මිසක් ආ. ප්‍රයෝජනේ සඳහන් නෙවෙයි. ප්‍රයෝජනේට කලින්ම නතර වෙලා. එදා හොඳටම තියෙන අවධානය තියෙනවා. සතිය තියෙනවා. ඉතින් අපි මේ වැඩ කරනකොට පටන් ගත්තා මේ මුළු දවසම ගත කරන්නේ සතිය සහ අවධානය සඳහා. ඒක තහවුරුනාට පස්සේ අර වයිද වෙන්නේ. ඒකට උදම්මගේ සැලකිලි දීලා අල්ලපු ගෙදර මනුස්සයා බලන්න හැටි මම යට ඕන දේ කරන්න හදනවා කියලා කියන්නේ ආයෙත් කාමෙට හිත දාන්න හදනවා. ඒ නිසා මේ වේලාවට මේ දෙක පොඩ්ඩක් පැත්තක තියලා හොඳට උරගා බලන්න ප්‍රත්‍යක්ෂණය කළ බලන්න මේ සතිය තියෙනවා කියලා කොහොමද මන් දන්නේ? මට අවබෝධය තියෙනවා කියලා මම කොහොමද මන් දන්නේ කියලා බලනකොට කර්ම තුනක් තියෙනවා. මැරිලා නැහැ කියලා තේරෙයි. නිින්ද ගිලා නැහැ කියලා තේරෙයි. ක්ලාන්ත වෙලා නැහැ කියලා තේරෙයි. ඔය තුන පටන් ගන්න ඉඳලා අවසාන වෙනකන් අත්තල වගේ තියාගන්න ඕක නැති කරන්න කවුරක් අන්නේ ප්‍රත්‍යක්ෂණය කරනකම දන්නේ නැත්නම් අපි නිතරම දෙවන්නේකින් අපේක්ෂා කරනවා මේ සාක්ෂි යෝජනා ඉදිරි කිරීම කනාරක නැති සත්පුරුෂ සමාජයේ කෙරෙනවා ඔව් කවදා හෝ තනන්තර තමන්ගේ ප්‍රත්‍යක්ෂණය එනකම් මේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප අපි නිතරම පාරෙන් ඉවතට تعلق කරනවා. ඒකෝට ඒක මේ අමාර්ගය මේකයි මාර්ගය මේකයි කියලා Tamanට වැටෙන තාක්කයි අසරණයි අනාථයි. ඒ වැටෙන්න වැටේ එහෙම වැටෙන්න වැටෙන්න හිතාගන්න කවදා හෝ මට අමාරුයි ඉඳද්දි ඒ සතියයි අවධානය තමයි ප්‍රධානම දේ අල්ලපු විතර මනසය බලනින්න එකයි මම යට ඕන දේ පොඩ්ඩක් පැත්තකට තියන්න පුළුවන් වෙනවා කියන එක තමයි දානි කියලා කියන්නේ. දීලා දානයි කියලා කියන්නේ. අන්න ඒක ඍජු කරලා බලන්න එතකොට පාකට වැටෙනවා. ගවිනාලේ මේ ප්‍රශ්න දෙක ටිකක් මට අමාරු මම දෙන්නම නෑ. කියවන්න අමාරු. කියවන්න අමාරුයි. මම මට වෙලා හම්බුන්නේ නෑ ඒක කියලා නැති වෙන්න ඉතින් මම දැන් අදාළ නැති ප්‍රශ්න වගේ තියෙනවා. නෑ අදාළයි. දැන් ස්වාමීන් වහන්සේ අවසරයි. කමඨාන් සුද්ධ කර ගැනීම සඳහා ඉදිරිපත් කරමි. මේ අවස්ථාවේ පරයන්කේ විනාඩි 30ක් පමණ ගත වී ඇත. රූප අරමුණු වේදනා ආදී අපියට නොයාන පහසු වෙමින් පසු වෙමින් පවතින යැදෙන සෑම අරමුණක්ම යම් අනුලා ගැනීමකට නම් දැනීමකට සිත විවුසුදු වන ආකාරයට නිරීක්ෂණය විය. කිසි කිසිවකගේ අනන්‍යමක් පාලනයකින් තොරව සිත විසින්ම අරමුණු අනුලා ගැනීමට වේදනා එකක් දැනෙන නාම අරමුණු සම්බන්ධව මේ தත්ත්වය පැහැදිලිව පෙනුන මේ නැත. මේ අවස්ථාවේ යම් වෙනසකර தත්ත්වයක් දැනෙන අනුනා ගැනීමට දීපදරන උත්සාහය නැතව සතියෙන් මේ නිරීක්ෂණය නිරීක්ෂණය වෙනසකර වූවා විය හැක. මේ මේ සංසිද්ධිය වටහා ගැනීමට වහන්සේගේ උපදේශ පතමි. සාදු සාදු මේකදී කියලා කියනවා මේ අරමුණ හඳුනා ගැනීම සඳහා කාර්යවත් මෙහෙයුමක් නැතුව සිදුවෙනයි කියලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන මේ තණ්හාමාන දික්ක තමයි ඒක මම කියා ගන්න මනුස්සයා පුතඥය. මේ වැඩේ අරමුණක් ආපු ගමන රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කියන එකක් භව ඔක්කොම හැම වෙලාවෙම තියෙනවා. කොයි දෙයක හඳුනා ගන්න කියන එක සංස්කාරයෙන් කරන දෙයක්. ඒක කරන්නේ වැඩියෙන්ම කෙලස් තියෙන එක තමයි අඳුරන්නේ. වැඩියෙන්ම ගොරෝසු දෙයක්. වැඩියෙන්ම තණ්හාව තියෙන, වැඩියෙන්ම මාන්නය දෙන, වැඩියෙන්ම මමයා දෙන දේ හඳුනනවා. ඉතින් අපි කිව්වොත් මනේ මම දන්නේ මම නම් එහෙම කවුරුත්පත් කරලා නැහැ මෙව අඳුරන්නේ කියලා. ඒකත් ඒ කලින්මපත් වෙලා ඉන්නේ. ඒක තමයි ප්‍රපංච කරන ධර්ම. ඉතින් අඳුන ගන්න දේ රූප වෙන්න පුළුවන්, නාම වෙන්න පුළුවන්. ඒක විඥාණයට යන්නේ අඳුනගත්ත කොටස් ටික විතරයි. ඒ නිසා අපිට විඥාණය කවදාකවත් සමබර මේ විනිශ්චය කරන්න බෑ මොකද සංස්කාර පච්චා විඥාන සංස්කාර වලින් ෆිල්ටර් කරලා ඉන්නේ. ඒ ෆිල්ටර් කරන්නේ අපි දන්නේ නැතුනට අපේ જાතිකෝ කරන්න අවශ්‍ය කරන සැකය මේ අරසා සඳහා මේ ස්වභාවික වර්ණය සඳහා අවශ්‍ය කරන දේවල්. පුදුජානංශයේ කියලා තියෙනවා කවුරුත් නෙවෙයි කරන්නේ තණ්හාමාන විද්‍යාවට. ඒ නිසා මේ මෙතන තේරීමක් සිද්ධ වෙනවා කියන්නේම අසාධාරණයක් වෙලා ඉවරයි. එකක් තෝරනවා කියන්නේ සියල්ල ප්‍රතික්ෂේප කිරීම කියන එක මහා මේ මේ අපේ ඥානකොණික ශාන්ති සඳහන් කරලා මේ ඕම දීලා තියෙන වෙලාවේ සියල්ල දෙස choiceless ව්‍යානත කියන නැත්නම් තීරමකින් දෙයකින් තොරව බලා සිටීමේ උත්තම වූ මේ සතිය වෙනුවට එකක් තෝරන්න හදන්නේ තණ්හා විශ්මතු වෙනවා මාන්න දික්කේ ඒක හරියටම නඩුවලදී සජීනී කිච්චෙනවා නළු බලන්න ප්‍රශ්න තියෙන මිනිහා කියවන්න ඕනේ ඒක ආණ්ඩුවෙන් කරන මොකද ආණ්ඩුවට ඕන කොහොමද උසාව විභාගයක් ගන්න. නීති වක්තන්නේ ඒ නිසා රජේ නීතිඥයෙක් නෑ ගොඩතරක දෝරුකම් දෙනවා නොමිලේ සංස්කාර විසි. ඉතින් ඊට පස්සේ සංස්කාර විසින් දෙන දේ යන තමයි විනිශ්චය කියන්නේ. ඒක නිසා මේ වෙලාවේදී සකබල් මේ වක්කාර ගති බය ගති එනවා මොකද ප්‍රകൃති නෙමෙයි විඥාණයට යන්නේ. මේක දකින්නත් කොච්චර භවනා කරන්නේ ඒ නිසා මෙතෙන්දී වෙන වල කියන්නේ අසංස්කාරික කාය අසම්පජාන කාය සංකාර අසම්පජාන වචී සංකාර අසම්පජාන මනෝ සංකාර හිතන් නැතුවම ඇබ්බැහියෙන් සංස්කරණයක් වෙනවා ඒන් එකක් තෝරලා ගන්න ඒක කාය වචී මනෝ තුනේම සිද්ධ වෙනවා ඒක නිසා ඔය ජනමාධ්‍ය කරන ජඩ වැඩේ ඒගොල්ලෝ ගන්න එන ඔක්කොම තොරතුරු වලින් ඒගොල්ලන්ගේ තේමාවට අදාළ තොරතුරු විතරක් අරගෙන නිවුස් රීල් එක ගන්න. ඒතර කියන මේක වෙච්ච දේ සත්‍ය දේ ඇත්ත කියන්නේ ඇත්ත. ඔක්කොගෙම ෆිල්ටර් කරනවා යා. කොමියුනිස්ට් කාර්යය කොමියුනිස්ට් වලට අදාළ තොරතුරු ටික දෙනවා. ලිංගිකත්වය පෙන්වන්න ඕන නිසා ලිංගිකත්වය පෙන්වන එක පෙන්වනවා. දුෂ්ටකම් පෙන්වන්න ඕන නිසා දුෂ්ටකම් පෙන්වන හැබැයි යා කියන්නේ කොච්චර තොරතුරු අයින් කරන්නේ. නිවුස් රීල් එක හදලා නඩවන්නේ බොරු නෙවෙයි. ඒක නිසා නිවුස් වල තියෙනවා කියලා හිතනනම් ඇත්ත. ඒක ලොකුම වේගයක් තමයි ලෝකේ තියෙන්නේ. ඒ කියන ඕන තැනකට ගිහිල්ලා බලන්න මොන පච්චාර්ථ වෙලා තියෙන්නේ කියලා. එක තමයි තමයි නිවුස් ආයතනෙමයි අපරාධී කරලා තියෙන්නේ නිවුස් හදන්න. ඒක බොහොම ජයත සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ කල්යොත් තියෙන ආවල් ගැන අනුතරදායක පැත්තක් කන්නේ බැරිලා. අනුතරක් උනේ නැත්නම් ඌගේ ඊළ අනුතරක් කරලා තියෙනවා අපි කිව්වේ නැද්ද? ආ. ඕක තමයි ඒ දෙපාරේ හිතෙන්න අපේ නිවුස් බලන්න කියලා පටන් ගන්න. ඒක වැඩි බොහෝම ගැටයි ඔය සංස්කාර කරන වැඩි. ඒක කරන්නේ නීති පද්ධතියක් නැතුව නෙමෙයි. නීති පද්ධතියේ තණ්හා මාන දිට්ඨි. ඒක දකින්නකොට විඥාණයට හුස්ම ගන්න බෑ. විඥාණය බොරු එළි වෙනවා. මායාව එළි වෙනවා. එතෙන් තමයි පෞරුෂත්වය වන්දනා. එතෙන් මේ සාමාන්‍ය ශ්‍රද්ධාව නෙවෙයි. එතකොට වන කරන ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක්. අඩු ගන්න මම මේකවත් දැක්කේ මගේ සීල නිසායි බුද්ධ ධර්ම සංගයේ තියෙන ශ්‍රද්ධාව නිසායි මේක දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් පාවා දෙන්නේ නැතුව සටන පාවා දුන්නොත් ආයෙ මුලට යනවා නයින් සයි හිමන් ක්‍රීඩාව කියන නාය ගකට වැටුනොත් එන්නේ වැටෙනවා මුලට නිසා ඉදිරියට ගෙනියනවා කියන පෞෂත්වයේ තියෙන තන්නේ කරන ආත්ම විශ්වාසය මත confidence contentment එනිසා මෙතන කිව්වට එහෙම ඉබේම වෙනවා කියලා හිතන් ගත්ත එපා. ඒ නාම වලට මෙහෙම රූප වලටම කියලා වෙනම න්‍යාය පත්‍රයක එකම න්‍යාය පත්‍රයක් තියෙන්නේ. ඒ තණ්හාමාන දිට්ඨි තුනේ සිද්ධ වෙන දේ මගේ හිතසුව පිණිස කියලා පෙන්වන එක තමයි වංචනික ධර්ම වෙන්නේ. තනිකර යන්නේ මගේ තණ්හාව පෝෂණය කරන්නයි. මගේ මානෙ පෝෂණය කරන්නයි. මගේ මම එනේ පෝෂණය කරන්නයි. ඒකනේ මේක අර්ථකථන දෙන්නේ නෑ නෑ මේ මානව හිතසෝ විස මාගේ මේ පතන ජාතිය ආගම තා මොකද්ද කියලා අයියම දැක්කා ඉතින් අරුණේ ඉස්සෙල්ලක ඌගේ කුට්ටි කඩාගෙන ඉවරයි එක් එක්ක තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මල්ලිකා විසෝ කියපු කතාව තමයි කියන්නේ මේ මල්ලිකාව නෙවෙයි තමන්ට ආදරේ තමන් විතරමයි ඔය කොච්චර අනින් වට කරගන්න කියත් ඒක මේ මම ආයනයට කරන දෙයක් ඇහිලක් මිස වෙන මොකක්වත් නැහැ ඒ නිසා උච්චින්දාසිනිය වත්තුනෝ උසුකම් පාර සාධිකම්ම පායනා දීකට බහැලා ගියන නිගමක් අකින් කඩා හෙලන්නාසේ ආත්මික තියෙන ආසාව අතහැරපන් එතකොට සත්‍ය පේනවා මේ සම්මුද විවේචනයේ මොනවා කියන්නේ විග්‍රහය හොඳයි ඒකයි හඳුනාට පූර්ව නිගමනයේ ඉඳලා බලන්නේ ඒ වෙලාවට කවුද තෝරනවා මොන කයිටිකෙන් කර තෝරනද කියලා මම දන්නේ නැහැ. සුතමේ ඥාන නැත්තම් නැත්ත ගමන බුදු දානජ පැහැදිලිවම කියනවා තීරීම සිද්ධ වෙන්නේ තණ්හාමාන දෙක්ක මත. ආ මේ පැත්තෙන් ගිහිල්ලා බලන්න තීරීමක අවශ්‍යතාවයක් නැහැ තණ්හාමාන දෙක්ක මත. තීරීමක අවශ්‍යතාවයක් නැතිකම තමයි choiceless awareness කියන්නේ. non reaction කියලා කියන්නේ. අන්නැසීමෙන් කියලා කියන්නේ. ඊවලි සස්පෙන්ඩඩ් කියන්නේ ඒකට කොන්ෆිඩන්ස් නෑ. අපිට ඒ නිසා ඉක්මනට අර ලොකු කුට්ටිය කඩා ගන්නවා. ඉක්මනට නිවන් දකින්න. ඒ කරනකොට තණ්හ වැඩි වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉඳ මම සොලෝ එකේ ඉතරයි කියන්නේ ඔච්චර නිකන් පාගගෙන යන්න බෑ මොකද්ද තියෙනවා කිසි. දැන් දාරසාදාන කියන්නේ නිකන් අපි slowly mindfully silently යනවා. ඒකට patient අපි හිතන මේ ඉක්මන් නිවන් දකින්න තියෙන ආශාව ධර්ම කියලා. ඒක වංචනික ධර්මයක්. ගරු ස්වාමීන් වහන්සේ මා ධාතු මනසිකාරයේ අසුභය පරිපුර ආනාපානය ඉදිරියට මරණ තතිය වැඩිවීමට පුරුදුව දෙන්නේ රාජකාරී රාජකාරී වේලාවේ ලැබෙන කොපි ප්‍රේකෙදී ලක්වනකට ලක්වනකට පුරුදු යොදා ගනිමු. මේ මගේ තුන්වෙනි වැඩමුළුව. සෑම විටම පරයන්ක භාවනාව ආධුනිකයේ ලෙස පටන්ගෙන ඇදීමේදී නොයෙකුත් සදගතිය කුණුසුම සිසිලස වේදනාව ඉරිවැටීම අත්දැක ඇත්තේ. දෙවෙනි තුන්වෙනි දිනයන්දී පරයන්කේ සිටින විටදී හුස්ම රැල්ල දියුම් වී යන අවස්ථාවේදී සිටු විදිහක් හෝ වරක සබ්දයක් ලෙස සබ්දයන් දෙක අමග පැමිණෙන නිදි බලාවකට හසු වී එන බලවත්ව ඇදීම හිත කරකෙල්ලා ඒ වයින් වල මූල මූල කර්මස්ථානයේ පෙනුනේ මෙය සෑම පරයන්කයකටම වාගේ සිදුවේ. සතිය වැඩි කලේ. පොදේ අනුව. නමුත් සතිය උදෙස්කම් වැඩි කලකින් නමුත් විඥානයයි විඥානයේ ප්‍රතුනි හතර පස්වෙනි දිනවල හිතේ පද කරගෙවිල්ල ගුණාත්මකට පසු පසු හසු ලෙස දැනුනේ බල පීඩාවකට හසු වීම අදිස්ථානයේ සතිය වැඩි කලේ එවිට සිගුම්වත් පැමිණ පැමිණි සිටුවිල්ලක් සමග හොරෙන්ම සිටු පැමිණි සිටුවිල්ලක් සමග පොරේම සිත තුළ රිංගා ගන්නා හැටි බුද්ධි. මෙය සිවුම්ම පැමිණි නීවරණයක්ද. පස්වෙනි දින අවසාන පරයන්කේ ඉතා වේදනාසහිත දින. ශරීරයේ උඩින් බලා ඉන්නවා වගේ ඒ දෙස බලා සිටියේ. පාදවල සහ අත්වල ඇඟිලි තුඩින් පටන් ගන්නා හිරි වේදනාව කටු තුලින් බලවත් විදුම්දී හෘදය දෙපසට වී හෘදය පද අදතරමින් හිත දෙපසට ගමන් කරලා කළා. එය පතවර වේදනාවක් ලෙස උපේක්ෂාවෙන් බලා සිටියේ. හය හතරින්වල වඩා සතිමත් භාවනාව කරගෙන යද්දී සාමකාමී විය. හිතන හොඳින් වඩා ගනිමු. මෙය විශාල පෙරේතක පැමිණෙනවා වාගේ දැනුනි. වයිට් රයිට් ඇත වාගේ ඇත වාගේ තවත් වේලාවක කළු පාට දිග හේනි ක්‍රිස්ටල් ක්‍රිස්ටල් වාගේ දෙයක් දැකගනිමි. අට නවය වෙනවලදී එක් තැන සමග විදක අයිලන්ඩ් අයලින්දියා මල් වියතක මැද සාසහ මැද දේවී උඩ ඉස්සී පෙනෙනවා වාගේ විලක කුඩා ගල්කැට සමූහයක් නිසා තවත් අතර වර්ග 1 ගොඩක් නිසා ඇති වී කියලට පෙනුනි. ඊයේ පරයන්ගේදී විකාර අද කොළපාට කොළවලට වැටුණු ඔපිසි දෙකද යමක් තුතියි. හැම විටම එය දුකින් දුදුවේ නැති වී ගිය ස්වභාවයක් ලෙස මෙය කුමක්ද උපවාසයේ අදහස මගේ ඉදිරි ගමනට ආරෝග්‍යයක් වේවා උපවාසයේ නිදුක් නිරෝගී දීර්ඝායු පතන සහ සංවිධානයට අතදුන් සියලු දෙනාට උතුම් නිවනට දැනීම ලැබේවා එදිනේ දියලකින පරියන් කොලින් තමන් හොඳයි මේ හිතන පරියන්කේ මොකද්ද කිව්වොත් මට දෙන්න පුළුවන් කමෙන්ට් එක. ගොඩාක් දෙන්න එපා දුන්නොත් එimhe නඩුව අහකන. ඒක කමටහන් වාර්තාවේ කියලා කියනවා තමයි පරියන්ක කරනකොට වඩාම හොඳයි කියන එක විතරක් දුන්නොත් ඒක දිගේ යන්න පුළුවන්. දැන් මේකේ ඊයේ එකක් තියෙනවා අල්ලපු දෙකක් තියෙනවා වෙන කමටහන් ගොඩකුත් තියෙනවා. ඉතින් ඒකකොට නඩුකාරයාගේ නඩුව කොහාට දාලා හනියන්න ඕනේ. මේ ඊයේ එක්කන හොඳයි කියලා හිතන පරියන්ක මොකද්ද කියලා කිව්වොත් මට පුළුවන් තමන්ගේ වැලියු ජජ්මන්ට් එක හැටියට මේක තමයි මට මගේ පැත්තේ හොඳ මේක කියලා අන්න ඒක අපිට කමෙන්ට් කරලා ඉවර කරන්න. නැත්නම් මම මොකේට <clears throat> අවධානය යොමු කරන්නද කියලා මට කියන්නේ ඔක්කොම අපි කඩට්ටු දීලා තියෙනවා රිට්‍රීට් එකට එන්නේ ඉස්සරහ. අද අන්තිම දවසේ වෙනකොට හරියම ආවේ ඒ ඔක්කොම හදාගන්න. නිසා එරියස් තියාගන්න එපා. එරියස් තිබුණත් මම විසඳන්න කැමති කියලා ගන්න කැමති. මොකද්ද Tamange හැටියට බලනකොට මේ පරියන් අටක විස්තර තියෙනවා නම් හොඳ මේක කියලා ඒක අනුව පුළුවන් අපේ ඉදිරියට. එන්නේ ආත නැත්තම් ප්‍රශ්නේ ඉවත කරුවට කමක් නැත්තම් අපි යන ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා. මීට වසර 8කට පෙර අප බෞද්ධ වුණා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද යන දැනදිගේ නැත. එවන් වූ අපට මවත් මවක් තම දයාව දරුවන්ට හය අතර තියාදීමට උසස් විශිෂ්ට ගුරුවරයෙකුලා දෙන්නා මෙන් වහන්සේ අපට ගුණ දැක්වාය. වහන්සේ හඳුන්වාදී එය සම්මාන ධර්ම ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපට අවස්ථාව උදා කර දුන්නාය. මල්ලිකා මෑණියනි, අනෝමා මෑණියනි, ඔබලා ඒ කලා වූ කුතුම් උපකාරයට පින්වීමට මානක වචන නොමැත. අප මේ දක්වා ලබාගත් සියලුම සම්මානය ඔබලා වෙනුවෙන් උපන් මිනිස් වේවා. ශාරීරික හා මානසික සුවතාවෙන් නිර්වාණය පූර්ණේ කර ගැනීමට හේතු වාසනා වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදා පටන් අද දක්වාම අපට එම නිවන් මාගේ දුරු විරුද්ධ කර දෙමින් මමගේ මල් බල ගන්නමින් නිහතමානීව කාරුණිකව අපට උපදෙස් දෙමින් අනුශාසන අනුශාසන මාගේ අනුශාසන මාගේ හරිමඟ ගමන් කරවමින් ජීවිතක කිරීමෙන් ලෝකත්වයන්ට පුද කරන පුතු සාසන නිවරට අප වහන්සේට දෙපාදන් නමස්කාර කරමු. අප වහන්සේගේ වහන්සේ මුණ ගැසීම අපගේ කරකල පාරමිතාවන්හි ඵලය. ඒ තරම් අප වාසනාවන්තයෝ වුණෙමු. වහන්සේට අප මේ දක්වා එක්රස් කළා වූ සියලු කුසල ශක්තියෙන් අපවත් උපනිශ්‍රය වේවා. වහන්සේ සාසනය වෙනුවෙන් කරන්නා වූ සියලු කටයුතු සාර්ථකව ගැනීමට සියලු රෝවැසියන්ට ඒ කායන නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට සසරෙන් ඉතර කිරීමට හරිරේ උදා වේවා. නිදුක් නිරෝගීව නිර්වාණ ශක්තියව පරිනිබ්බාණය දක්වා අස්පත් වේවා. සියලු දෙවියන්ගේ රැක මරණ ලැබේවා. සංවිධාය මණ්ඩලයට ඔබ අප සැමට උතුම් නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. කාමතුන් දුන්නේ ලියුම කලින් එවිලම තියෙනවා. නේ එකම ආයත දාන්න ඕන ලියුමක් අල්ලතු වෙනවා ඉවරයි කරන්නේ ඒවයි ඉවරයි සම්මත පොඩි මේ එතන මෙයාට පුතන් ගැන ඒක නිකන් කියන්නේ කියලා පුතන් ගැන අර නායක කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේක වසර දෙකකට පෙර කර ඉගීමක් නැවත වාදයක් මතක් කිරීමකට කැමැතියි. අපහට පරිවර්තන පොත් පෙළක් වූ විපස්සනා ණය ප්‍රකරණයක් ඔක්තර කියවේ සඳහා ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙන්නේ නම් කිසි වේවා. දැන් වලිකාට දීලා තියෙන පළවෙනිම කොපිය මම දීලා තියෙන පුස්තකාලේ දාන්න කියලා පුස්තකාලේ ඇති. මොකද ඒකේ පිටු 1000ක පොතක්. ඒක එකකට එක දෙන්න බෑ. ඒ නිසා පුස්තකාලේ ඇති. අපේ මේ පිටපත් ඉවරයි දැන්. ඒකට හොඳ පැත්ත කියන්න පුළුවන් බිකු බෝධි එන්නේ ඉස්සලා ඒකේ ඉංග්‍රීසි පරිවර්තනේ මමත් ඉංග්‍රීසි පරිවර්තනය කරා පළවෙනි දෙවෙනි පරිච්ඡේදය විකු බෝධි කිව්වා සද්දම ෆවුන්ඩේෂන් එකෙන් කරලා තියෙනවා කියලා. ඒක මේ විසුද්ධි මාර්ගයේ විතර පොතක්. ඉතින් ඒක එක්කනට පොතක් දෙනවා කියන එක කරන්න අමාරුයි පුස්තකාලයක් කියවන්න. ඒක දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ප්‍රූෆ් දාලා දෙවෙනි හැටේට කරන්න ඉවත් ගාවක් වෙලා අරගෙන කියවන්න ඕනේ පොත්. ඉංග්‍රීසි කැටි මට හම් වෙනවා පිටපත් දෙකක් කියවන්න කිව්වා පුස්තකාලයටයි මටයි. ඒ විපස්සනා ප්‍රකරණය කියන බුරුම පොත කෙලින්ම ඉංග්‍රීසියට දාලා. ඉතින් මේ දෙකෙන් අඩුව පිළිමහ ගන්න පුළුවන්. මේ මීටිකෘතියන් හිටපු ඒ පොත් 1000ක් අපි ගැහුවා. පොත් 10ේ ඇතුළත පොත් හතරක් තියෙනවා 250 වගේ. ඒක ඒවා පුස්තකාල වල තමයි දුන්නේ. බලන්න මේක ඇති කොහොම විතර තියෙන්නේ කියලා නැත්තම් මං ගිහා ඉල්ලලා මරන්න ඕන. ඒකවන් <laughs> මට අම්බිචුක්කේ. ඒ කියන්නේ සිංහල පොත අච්චු ගහලා ඔක්කොම කරලා ඉවරයි. විකමෝදික ඉංග්‍රීසි එක මම දුන්නේ අර චැප්ටර් 4 දුන්නේ කරන්න කියලා. ඒක ඔක්කොම ඉවර කරලා පොතේ ගොල්ල. වෙනම ඉන්ස්ටිටියුට් එකකින් ඒක ගන්න පුළුවන් මට ඒකට කවුරුහරි අවශ්‍ය වෙලා කියන නැත්නම් ඇත්තටම මහසි සෙන්ටරෙට ගිහිල්ලා ක්ලික් කරොත් එහෙම ඒකේදී මේ මේ පොත මිත්‍රණේ වුණා විතරයි. නිවසන ණය ප්‍රකරණේ වෙන නමකින් යන්නේ. මට හම්බුනේ නෑ තව. මගේ එකේ තියෙනවා vipassana.com කියන එකේ පරිච්ඡේද 1 2 ඉංග්‍රීසියෙන් තියෙනවා. මේ nisarana.lk කියන එකේ PDF එක තියෙනවා සිංහලෙන් සිංහලයේ PDF එක තියෙනවා අපි හිතනවානේ වෙබ්සයිට් එකේ ඉංග්‍රීසියේ soft copy එක තියෙනවා විපස්සනා www.vipassana.com කියන්නේ සම්පූර්ණ පොත තමයි මම කිව්වේ මේ මම කරගෙන යමින් හිටියේ වෙන ස්ථානක වෙන ආයතනකින් කරලා විකෝති මට එනකොට පර්සනල් පොත හම්බෙන්න ඕන කියලා මට පොත දුන්නා ඊට පස්සේ මේක දෙන්නේ නැහැ මේක මට හම්බෙච්ච පොත මම පොඩ්ඩක් පොඩ කරනවා යනකොට ඇවිල්ලා තියෙකව නිසම්මනේක ඒක මට නාමකක නෑ ඔය විපස්සනා නායකකම කියන්නේ පාලි නම විපස්සනා ශූන්‍ය ශූන්‍ය චංකේලා බුරුම් භාෂාවෙන් කියන්නේ විපස් ඒකකින් මොකද්ද නම දාලා තියෙන්නේ මම දන්නේ නැහැ ඒක මෙරුන් කලර් පොතක් ඒක නිසා මට සිද්ධ වෙනවා කාටද වුණොත් මට පුළුවන් ඒකේ මට ලින්ක් එක ආවේ නැහැ තාම ඇත්තටම ඒක බෝධිගෙන් අහලා මට මල්ලිකාට යන්න පුළුවන් නැත්නම් මේ අපේ මේ සර්කල් එකකින් නැට ඊමේල් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දෙයක් කියන්න දන්නේ නැහැ. ඒකකොට මිලදී ගන්න හැටි හොයාගන්න පුළුවන් ඒකට. දැයි අපි ඉතර ප්‍රශ්න සමාප්තයි. ඔඩියන්ස් එකේ කියනවා නම් විතරයි. අපිට පස්සේ ප්‍රශ්නක්